දැන් සත්තු ඉන්නවා බුදු බණ අහගෙන ඉඳලා මේ දිව ලෝකයේ. හිත පහදව වෙන ධර්මය අවබෝධ කරගෙන නෙමෙයි. තථාගතයන් වහන්සේගේ රූපේ දිහා බලලා ඒක ඒක ගැන හිත පහදවගෙන හිත පහදවගෙන කියලා කියන්නේ ඉතින් අර අර කුළුපල ගාමක් ඇති කරගෙන. නැත්නම් අර අර ධර්මයේ දේශනා කරනකොට එන මිහිරි රාමයට සමන් දීගෙන ඉඳලා මැරලා ගිහලා එතන මේ දිව්‍ය ලෝකෙ ඉපදිච්ච අය ඉන්නවා. ඉතින් ওই විදිහට මොකද වෙන්නේ? එතකොට සිද්ධ වෙන්නේ මොකක්ද ආයි? අර බල්ලා මැරිලා ආයි බල්ලෙක් වුණොත් එතන ජුතියක් තියනවද? එතන චුතියක් නෑ ආයි. එතන තියෙන ආයි මොකද? තාම කර්මයේ තියෙනවා එහෙමම. එතන ඉවරුනේ මොකද්ද? ආයුෂ. ආයුෂ පාලනය කරන්නේ තමගේ ශරීරය. කර්මය පාලනය කරන්නේ ශරීරය නෙමෙයි. කර්මයේ තියෙන තාක්කල් කර්මයේ තියෙන තාක්කල් මොකද වෙන්නේ? තමන් ඒ ඒ භවය තුල ඉන්නවා. බලු භවය තුල ඉන්නවා. ආයුෂ ඉවර වීමෙන් ආයි ගන්ධ භව විදියට තමයි මේ ලබන්නේ. ඔව්. දැන් ඔව්. ඒක අපි මෙහෙම කතා කරමු. දැන් ඔන්න මිනිසෙක් ඉන්නවා. හරි? මේ මිනිසයා දැන් හැබැයි මේ මිනිසයාට තාම මිනිසෙක් විදිහට ඉන්න ආයුෂ තියෙනවා. නමුත් මේ මිනිසයා මොකද කරේ? ජීවතුන් ජීවිතාන්තර ඉන්න කරේ ඇබෝෂන්ස් කළා හරියට. හරිද? මේ මේ උපදින ඉන්න ළමයින්ව නැති කළා දැන්. ඒ උපදින නැති කළා දාලා මොකද දැන් මොකද උනේ? හරිද? හැබැයි මේ මිනිසයාට පෙර කරපු කර්ම නිසා තාමත් මිනිසෙක් වෙලා ඉන්න පුළුවන්. හරිද? එතකොට මෙහෙම ඇවිල්ලා යාට ඔන්න සිද්ධ වෙනවා දැන් ආයුක්ෂයේ මරණය. ආයුෂයේ වුණා ශරීරයේ පවත්වාගෙන යන්න බෑ මෙතනින් එහාට. අන්න සිත් පරම්පරාව චුත වුණා. දැන් ශරීරයේ දි รา පත වෙනවා. මේ ශරීරය කියන්නේ දුට්ටු දෙකේ එකක්. මේ සිත් පරම්පරාව මෙතනින් ගිය ගමන් මේකට වෙන දේ හිතා ගන්න බෑ. මෙහෙම එල්ල වැඩක් නැහැ. ඒකත් ඔළුවේ තියාගෙන මේක අහගන්න. හරි? එතකොට ඔන්න එතනින් චුත වුණා. දැන් ඔන්න එයා චුත වුණා නෙමෙයි එයා එතනින් ගියා. හරිද? දැන් අර දැන් අරක අතුරු කරගෙන නෙමෙයි ඉන්නේ. ඒත් එක්කම එයා ආයි ගන්ධබ්බයන්වට පත් වෙනවා. හරිද? එතන ආයි එයාගේ උපත සිද්ධ වෙනවා. හැබැයි ආයි නමුත් තාම ගන්ධබ්බය. චුත වුණා නෙමෙයි. තාම ගන්ධබ්බය. හැබැයි හැබැයි වැඩේ තියෙන්නේ මේකයි. එයා මනුස්ස ගන්ධබ්බෙක්. නමුත් එයාට දැන් මව් කුසක් හොයාගන්න බෑ. ඇයි ඒ? එයා අර ගොඩාක් අර මේ ඇබෝෂන් සර්වය කරපු නිසා ඒ කර්මය යාට පරිසම් දෙනවා ඒ වෙලාවේ ඇවිල්ලා. නමුත් තාම අර පෙර කරපු කර්ම නිසා එයාගේ කර්මය තාම ඡය වෙලා නැහැ. එයාට තවදුරටත් මිනිස්සෙක් වශයෙන් ඉන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ මනුස්ස ගන්ධබ්බයට ඝන ශරීරයක් ලබා ගන්න බෑ. මොකද ඝන ශරීරයක් ලැබෙන්න ගිය උන්ගේ ශරීර නැති කරපු නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ? තමාට අවුරුදු කෝටි ගාණක් වුණත් එයාට ඉන්න සිද්ධ වෙනවා මව කුසක් හොයාගෙන. ඒතර කොහේ හරි තැනක මව කුස සකස් වෙනකොට මොකද වෙන්නේ? යාන ගන්ධබ්බ වෙන්නේ කෝටි ගාණක් එතනට. නමුත් අදාළ පුද්ගලයාට තමයි එතන chance එක හම්බෙන්නේ. අනිත් අයට උරුම නැහැ නේ. ඉතින් අඬ අඬ ආපහු අනිත් පැත්තට එනවා ඉතින්. තවදලක එක සකස් වෙනකොට දුවගෙන යනවා එතනට. අනේ මට chance එක නෑ. දැන් මොකද වෙන්නේ ආයෙ එනවා. එතකොට ඕම ඕම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා සමහරට අර කරපු පාප කර්මයක් නිසා මොකද වෙන්නේ? අර සහෝදර දෙන්නේ කසාද බැඳපු තැනකට ගිහිල්ලා බහිනවන්න. ඒ ගාන්න කර්මය ගිහිල්ලා හැබැයි තාම අර චුතිය සිද්ධ වෙලා නැහැ. තාම යන්නේ මිනිස්සයා. ලුක් ගාලා ගිහිල්ලා ඒකට බහිනවා. බහැපු ගමන් මොකද වෙන්නේ? අර උපදින එකාගේ ඇස් දෙක නැහැ කකුල් දෙක මෙහෙම වෙලා ඔන්න උපදිනවා. අර කරපු කර්ම. දෙවිදියක් වෙන්න පුළුවන්. එකක් තමයි ගන්ධබ්බේ අංග විකල වෙන්න පුළුවන්. හරි? ගන්ධබ්බේ අංග විකල වුණොත් අංග විකල ළමයෙක් උපදින්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් අංග විකල මේ අර හැදෙන රූපේ අංග විකල වෙන්නත් පුළුවන්. ඒ කර්මය අනුව. ඒ කර්මය අනුව. දෙමව්පියෝගේ කාර්යය බලන්න. අනිවාර්යෙන් නේද? ඒකනේ කියලා සෙට් කරලා දෙන්නේ ගන්න. ඒගොල්ලන්ගේ එක බලපෑමක්. ඔව් ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගෙත් එහෙම එකක් නිසානේ ඒක බලපෑම. බුදුහාමුදුරන්ගේ දිනසිත දුනාම කියලා. සතුන්ට උනා දිවි ලෝකේ උපදින්න පුළුවන්. හ්ම්. මතක් උනේ මේ අන්තකස්සෙ නැත්තම් දුන්නේ. කන්දගස් යට කන්දගස් ය බය කරලා මගේ වෙලයි අපි ආයෙ ගිර ගන්න කන්තකස්සයට ඔව් කන්තකස්සය මැරලා ගිහලා දිව්‍ය ලෝකෙ ඉපදුණා. එයා තමයි කන්තක දිව්‍ය පුත්‍රය කියන්නේ. ආයෙත් දිව්‍ය පුත්‍රයෙක් වුණා. ආ එතන එතන එතන තියෙන චුතිය ගැන හිතලා බලන්න. දැන් කන්තකස්සයා මැරෙන වෙලාවේ තථාගතයන් වහන්සේ කියන්නේ මේ තමන්ගේ ස්වාමියා කෙරෙහි පුදුමාකාර වූ භක්තියකින් හිතා ගන්න බැරුව, ඒ කියන්නේ ඒක දරා ගන්න බැරුවනේ නහරයක් පිපුරුවේ. හරිද? ඒ වෙලාවේ සම්පූර්ණයෙන් මේ කන්තකස්සයාගේ විඥානේ පීඩලා තිබ්බේ අර ස්වාමියා කෙරෙහි තමන්ගේ. ඒ විඥානේ ගොඩක් දුර්වල වුණාට ඒ ඒ දුර්වල විඥානේ හරි පිරලා තිබ්බේ එතන. හරිද? අන්න එතනින් මොකද උනේ? බොහොම සද්ධාවකින් හිටියේ තමන්ගේ ස්වාමියා කෙරෙහි. මැරිලා ගිහලා කෙලින්ම ඉපදුනේ දිව්‍ය ලෝකේ. එයා තමයි කන්තක දිව්‍ය පුත්‍රය කියලා සඳහන් වෙන්නේ මේ විමානවත් උපකරණේ. එතකොට බුදුන් කන්තක දිව්‍ය පුත්‍රයව හම්බ වෙලා ගියා. ගියා ගිහිල්ලා ධර්ම දේශනා කළා. කන්තක දිව්‍ය පුත්‍රයාට. මණ්ඩුක දිව්‍ය පුත්‍රයා ඉන්නවා. මණ්ඩුක කියලා කියන්නේ ගෙම්බෙක්. ගෙම්බෙක් මේ බුදුහාමුදුරන්ගේ බුදුහාමුදුරෝ බණ කියනවා ඒ අර ඒ සද්දයට කන යොමු කරගෙන ඉඳලා ඉතින් මැරිලා ගිහිල්ලා එතන ඉපදෙනවා. ඒ මැරිලා ගිහිල්ලා කියන්නේ මේ ඒක අහගෙන හිටියා ඒ ගෙම්බා. ඒ අහගෙන ඉන්නකොට උපාසක මහත්තයෙක්ගේ හැරමිතියකට අහු වුණා ගෙම්බාව. ඒක වාදක මහත්තයෙක් එතනින් යනකොට හැරමිටිය ගහ යනකොට ඒ හැරමිටියට අහු වෙලා ගෙම්බා මැරුණා එතනම. නමුත් ඒ වෙලාවේ ගෙම්බගේ අර දුර්වල වූ විඥානයේ පිහිටවල තිබ්බ තථාගතයන් වහන්සේ කියන සද්දෙට. එතනින් ගිහලා කෙලින්ම මණ්ඩුක දිව්‍ය පුත්‍රයා වශයෙන් ඉපදුනේ යා. නෑ නෑ. දිව්‍ය ලෝකේ මේ දිව්‍ය කුමාරෙක් ලස්සන දිව්‍ය කුමාරෙක්. නෑ. ඒකට එතන එතන දිව්‍ය ලෝකේ මොනවාම මේ මේ මේ අද පින්මක් නෑ නේද මේ ෂේප් එකක් නෑ දිව්‍ය ලෝකේ. රූපයක් නෑ. රූපයක් නෑ. තියලා දෙනවා. ඔය රූපයක් නැත්තේ බ්‍රහ්ම ලෝකවල. ඒ බ්‍රහ්ම ලෝක જાතියක් තියෙන රූපේ නැති. ඒ රූපේ නැත්තේත් නෑ රූපේ ඉතින් මෙහෙමයි දිව්‍ය සතුන් නෙමෙයි ඉන්නේ. මෙහෙම හිතා ගන්න සතුන්ගේ වෙස් ගන්න දෙවිවරු ඉන්නේ. දැන් අපි හිතමු දැන් අපි අහලා දෙන කතරගම දෙවියන්ගේ මේ මේ වාහනේ මොනරා කියලා. දැන් නොදන්න මිනිස්සු ඕකට hina වෙනවා. හාමුදුරුවොත් ඉන්න ඕකට පරිභව කරලා hina වෙනවා. අපිට එහෙම කියන්න බෑ. අපි විශ්වය ගැන දන්නේ නැත්නම් දන්නේ නැති විදිහට අපි ඉන්නෝනේ. දන්න අයට කතා කරන් දීලා. එතන විශ්වයේ දෙවිවරුන්ට පුළුවන් වෙස් ගන්න. හරි? එතකොට දැන් මොනරා කියලා කියන්නේ දෙවි කෙනෙක්. එතන මොනරා කියන්නේ තිරිසන් සත්ත්වෙක් නෙමෙයි. දිව්‍ය ලෝකෙට කොහොමද තිරිසන් සත්ත්වෙක් කියන්නේ? එහෙනම් උන්නේ අපිටත් වඩා අපින් කරගත්තේ. දිව්‍ය ලෝකෙට යන්න පුළුවන් නම් උන්ට. නේද? මොනරා කියලා කියන්නේ දෙවි කෙනෙක්. එතකොට මේ කතරගම දෙවියන්ගේ වාහනේ මොනරා නම් ඒ කතරගම දෙවියන්ට කොහෙට හරි යන්න ඕන වුණාම අරයා මොනරා වෙස් ගන්නවා. මොනරවෙස් අරගෙන ඒ කතරගම ඒක ඒක ඒ මොනරගේ උඩ වාඩිලා තමයි ඒක යන්නේ. එතකොට මේ කවුරු හරි තව කාලිමෑණි කෙනෙක් කියනවා සිංහයෙක් සිංහයෙක්. එතකොට ඒ සිංහයා කියන්නේ සිංහයෙක් නෙමෙයි. තිරිසනෙක් නෙමෙයි. තිරිසනෙක් නෙමෙයි. තිරිසනෙක් කොහොමද අපායට මේ මේ කොහෙද මෙහි ඉන්නේ? ඉතින් අපාය කියන්නේ අපා අපායට අයිති එකක් නේද තිරිසන් යෝනිය කියන්නේ. එහෙම කෙනෙක් කොහෙද ඉන්නේ දිව්‍ය ලෝකේ? ඕක අපි හරියට තේරුම් ගන්න. දැන් ගණ දෙයියන්ගේ වාද අපි දන්නේ නැහැ ගණ දෙයියෝ ඉන්නවද නැද්ද කියලා. ඒක අපිට ප්‍රශ්නෙකුත් නැහැ. නමුත් මේක ධර්මය තුලින් අවබෝධ කරගන්නකො ගණදෙවියන්ට ගණදෙවියන්ගේ වාහනේ මීයක්. එතකොට කියනවා මේ ඔච්චර මොලයක් තියෙනවා නම් ගණදෙවියන් මීයේ පිටේ යද කියලා පරිභව කරන්න පටන් ගන්නවා. ඊට රාගයේ ෂේ වෙනවද? ද්වේෂයේ ෂේ වෙනවද? මොහයේ ෂේ වෙනවද? බුදුබණද නැහැ. ඔය තව කෙනෙක්ගේ අත්නෝ මත. එහෙම නෙමෙයි ඔක හිතන්න ඕනේ ධර්මානුකූලව හිතන්න පුළුවන්. අර දිව්‍ය දිව්‍ය දේවත්වයටපත් වෙච්ච ඒ දෙවියට කොහෙට හරි යන්න ඕන නම් එයා කැමති එයාගේ සේවකයෝ ඉන්න ඒ සේවකයන්ට පුළුවන් වෙන වේශයක් මවා ගන්න. දැන් ඔබට කාර් පහක් තියෙනවා. ඔබට කැමති කාර් කියන්න බැරිද? ඈ කැමති කාර් එකේ කැමති ඩ්‍රයිවර් එකක් කියන්න බැරිද ඔබට? පුළුවන්. ඔබ කියනවා නිමල් රේන්ජ් රෝවේ කරයියා. හරි එතකොට නිමල් ගිහලා රේන්ජ් රෝවේ කියන ඔබ රේන්ජ් රෝවේ එකේ අද යන්නේ. ඒ වගේ තමයි එහෙ. ඒ අයට පුළුවන් එක එක වෙස්ම වගන්න. එතකොට ඒ දෙවිවරු තනි දෙවිවරු වගේ සමානවම් පින් කරලා තියෙනවා. මොන දෙවිවරුද? දැන් ඒ කියන්නේ සත්ව වේෂන් ගන්න. නෑ ඒගොල්ලෝ අල්පේශාක්‍යයි. අරගොල්ල මහේශාක දෙවිවරු. අල්පේශාක දෙවිවරු තමයි මහේශාක දෙවිවරුන්ට අපෝපස්ථාන කරන්නේ. ඒතර මහේශාක දේව කොටාසෙන් වැටෙන්නේ ගොඩා ගොඩා හරියක් බුදුන්ගෙන් ධර්මයේ ශ්‍රවණය කරපු අය. තමයි ගොඩා හරියක් ඉන්නේ. අල් මහේශාක කොටාසවල. මාර්ගඵල සෝවාන් වගේ ලබා ගත්තා ඒ දැන් සමහර සෝවාන් වගේ ලබා ගත්තා ඔය කියන දිව්‍ය ලෝක දෙකේ නෑ. අපි ඔය කතා කරන දිව්‍ය ලෝක දෙකක් ගැන. චාතුම් මහරජිකේ තාවතින්සේ විතරයි අපි කතා කරන්නේ. එතනින් එහාට ඉන්න දිව්‍ය දෙවිවරු ගැන අපි දන්නේවත් නැහැ. යාමේ තුසිතේ නිම්මාන ගතිය, හරුනිම්බිත වසවත්ති කියන දිව්‍ය ලෝක ගැන අපි දන්නේවත් නැහැ. ඔය කියන දෙවිවරු ඉන්නේ ඔය දිව්‍ය ලෝක දෙකේ. ඔය අපි දන්න දෙවිවරු. Hindu කියලා කියලා අපි කියන්නේ Hindu දෙවිවරු කියලා. ඒ Hindu දෙවිවරු නෙමෙයි දෙවිවරු. Hindu අය තමයි වැඩිපුර අදහන්නේ. ඒක නිසා තමයි අපි කියන්නේ Hindu දෙවිවරු කියලා. නේද? යේසුස් වහන්සේ කියන්නේ දෙවි කෙනෙක්. දැන් ඉස්සර මිනිස්සෙක් දැන් දෙවි කෙනෙක්. එතකොට අපිට කියන්න බෑ ක්‍රිස්තියානි දෙවි කෙනෙක් කියලා. එහෙම එකක් නැහැ. උන්වහන්සේ දෙවි කෙනෙක්. ඔබ බෞද්ධද මුස්ලිම්ද කියලා එකක් නැහැ. උන්වහන්සේලාගෙන් පිට ඉල්ලුවොත් ඕන කෙනෙකුට උන්වහන්සේලාගේ පිට තියෙනවා. දෙවි කෙනෙක්ගේ ස්වභාවය ඒකයි. යක්ෂයෙක්ගේ ස්වභාවය ඊට වඩා වෙනස්. උට බුදු සත්කාර කරන්නට විතරයි ඒක කරන්නේ. දෙවිවරුන්ගේ එහෙම එකක් නැහැ. සාන්තුවරු ඉන්නවා නේද? ඒ සාන්තුවරු ඔක්කොම දෙවිවරු. හරිද? එතකොට ඒගොල්ලන්ට මහා බලවේගයක් ශක්තියක් තියෙනවා. එයා කවදාවත් පවට අනුබල දෙන්නේ නැහැ. දීවරුණ. කතරගම දෙවියන්ගේ යක්ෂසේනාධිපතියෙක් නේද? ඔව් යක්ෂසේනාධිපති. ඒ කියන්නේ චාතුම් මහරජාගේ දිව්‍ය ලෝකෙන්නේ යක්ෂසේනාධිපති. කියන්නේ යක්ෂයෝ නෙමෙයි ඒගොල්ලෝ යක්ෂසේනාධිපතිවරු. ඒගොල්ලෝ තමයි යන්තම් භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා පිරිස ආරක්ෂා කරගෙන ඉන්නේ. ඒකයි මම කියන්නේ අපි දෙවිවරුන්ට මඩ ගන්න අවශ්‍ය නැහැ. අපේ මිනිසුන්ට හරියට තේරුම් කරලා දුන්න මම කවදාවත් කියනවාද ඔයගොල්ලන්ට මේ මේ මේ මේ පූජාවට තියාගෙන දුවන්න කියලා. මම කියන්නේ නිත්‍ය වශයෙන් දෙවිය දෙවියෝ නෑ කියලා කියන එක නෙමෙයි කරන්න තියෙන්නේ හාමුදුරුවන්ට සමහර හාමුදුරුවන්ට දෙවියෝ නෑ කියන එක නෙමෙයි දෙවියෝ නෑ කිව්වොත් බොරුවක් නේ කියන්නේ ඈ මහා සමය සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කෙලින්ම මේ දෙවරු 500 දෙවරු 10 ගානක් ගැන දේශනා කරනවා ඉද්දිමන්තෝ දුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමාන අභික්කමු බික්ඛුණ සමිතින් වනං කියලා ඔය කියන දෙවරුන්ගේ ಗುಣ දෙවරුන්ගේ තියෙන ස්වභාවයවල ඉද්ධිමත් වූ දීප්තිමත් වූ වර්ණවත් වූ දෙවරු ඇවිල්ලා මේ භික්ෂු පිරිස මේ බලන්න ඇවිල්ලා ඉන්නේ කියලා. රහතන් වහන්සේලා ලකින්න මේ ඇවිල්ලා ඉන්නේ කියලා. දැන් එහෙම බුදුහාමුදුරුවෝ දෙවරුන්ගේ ಗುಣ වර්ණනා කරනවා. බුදුහාමුදුරුවෝ තරම් දෙවරුන් ගැන කියපු ශාස්ත්‍රවරයෙක් තවත් නැහැ ලෝකේ. අනිත් ශාස්ත්‍රවරු කිව්වේ දෙවරුන්ට යට වෙලා. දේවත්වයට පයා ඵලයල්ල දේවත්වයේ තමයි උතුම්ම දේ ඕන් ඊශ්වරයෙන්ට මේ වැන්දා මේන් අර දෙයියන්ට වැන්දා කී කී තමයි ඒ ශාස්ත්‍රූරු යමක් කිව්වේ බුදුහාමුදුරුවන්ට වඳින දෙවරු ගැන බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කිව්වේ ඈ බුදුහාමුදුරුවන්ගේ පළවෙනි දේශනාවන්ට මම අහලා තියෙනවා මේ දහස දහසක් සක්වලින් දෙවිවරු බ්‍රහ්මයා ඇවිල්ලා අභ්‍යාගාසයේ ඉඳවත් ඉඳන ඉඳලා ඉන්දිකටු මලේ දෙවරු ඉන්දිකටු මල ගැන නූල දාන හිල තියෙන්නේ ඉන්දිකට්ටේ ඒ නූල දාන හිල ඇතුලේ දහස් ගාණක් ඉන්න පුළුවන් විදිහට ශරීරම වවාගෙන හිටියලු. ඒ තරම් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා ධර්ම ශ්‍රවණය කරලා. කී දහහක් අරහත්ත්වයටපත් වෙන්නේ නැද්ද? කී දහහක් සෝතාපන්න සකදාගාමි අනාගාමි මාර්ගඵල වලට යන්නේ නැද්ද? මනුස්ස වශයෙන් හිටියේ පස් දෙනයි. ඒ පස් දෙනා සෝවන් වුණා. ඒකයි මම කියන්නේ මෙතන අවබෝධ කරගත යුත්තේ හරියට දෙවියන් දෙවියන්ගෙන් ගන්න තියෙන දේ හරියට ගන්න. නැතු මේ දෙයියෝ නෑ දෙයියන්ට වැඳලා බලන්න ඔය මෝඩ වැඩ දෙයියන්ට වඳින්න කියලා කවුරුත් කියන්නේ ඔබට පුළුවන් දේව ගති ඇති කරගන්න. දේව ගති ඇති කරගත්තාම ඔබට පුළුවන් ඒ දෙවියන්ගෙන් පිහිට ඔබට ලබා ගන්න. පිහිට ලබා ගන්නේ මොකටද? ඔබට යක්ෂයෙක් කියලා කරදර කරන්න හැදුවොත් ඔබ මොකද කරන්නේ? ඔබට පුළුවන් බුද්ධ ශක්තියන ප්‍රයෝජනයක් ගන්න. අන්න ඒක හරි වැදගත්. දේව ශක්තියට වඩා මහා බරපතල දෙයක් තමයි මොකද්ද? මේ විශ්වයේ තියෙන බුද්ධ ශක්තිය. බුදුහාමුදුරන්ගේ ශරීරය පරිනිර්වාණයට ගියාට තාම බුද්ධ තේජස පරිනිර්වාණයට ගියේ නැහැ. ඒක පරිනිර්වාණයට යන්නේ කවද්ද? මේ ශාසනය ඉවර වෙච්ච තැන. ඒක නිසා බුද්ධ තේජස තාම හැමම තියෙනවා. ඔබ හරියට මේ සාසනික ගුණධර්ම පුරන කෙනෙක් නම් ඔබට කරදරයක් වෙන වෙලාවට අද අපේ කකුල කොහේ හැපුණා හුක් කියවෙනවා අපිට නේ. ඔව්ද නැද්ද? ඔබට කකුල හැපෙනව නම බුද්දාය කියලා කියන්න පුළුවන් නම් කොච්චර වටිනවද? මම කතාවක් කියන්නම්. එක මිත්‍යා දෘෂ්ටික පවුලක ළමයෙක් සම්මයා දෘෂ්ටික පවුලක ළමයෙක් එක්ක බොහොම කුරු බොහොම මේ යාළුකමක් පවත්වාගෙන ඒ දෙන්න එකට සෙල්ලම් කරනවා. ඒ සෙල්ලම් කරනකොට අර ළමයා ඒ කැට ගහන වෙලාවේ කැටේ අතට අරගෙන ගහන්න යනකොට නමෝ බුද්දාය කියනවලු. අර සම්මයා දෘෂ්ටික ළමයා ඉතින් මේ ළමයා හැමතිස්සෙම දිනනවලු. තන මිත්‍යා දෘෂ්ටි කරනවා වෙන්න අනිත් ආගමේ ළමයා ඒ ළමයා දන්නේ මොකුත් නමුත් මෙයා නමෝ බුද්ධාය කියනවා. ඒකෙන් තමයි මෙයා දිනන්නේ. පරදින්න නැතුව දිනන්න තියෙන විදිය නමෝ බුද්ධාය. දැන් මෙයාගේ ඔළුවේ මේක වැඩ කරනවා. දවසක් මෙයාගේ තාත්තයි යනවා වෙන වෙනත් නගරයකට. එතන ඒ ඒ නගරයට ගියාම ඒ රටේ රජුගේ නීතියක් දාලා තිනවා අහවල් වෙලාවෙන් පස්සේ ගේට්ටු වහනවා ආයි ඒක අරින්නේ පවුදා උදේට. මොකද යක්ෂ ප්‍රේතයන්ගෙන් ප්‍රශ්න ඇති වෙන නිසා. ඒ විවිධාකාරයේ ආරක්ෂාවල් රැකවරණ සලස්සලා දාලා තියෙනවා. ඒ දොරටු ආයි අරින්නේ මොනම හේතුවක් නිසාවත්. තාත්තා දෙන්නම එළියට ආව රජවාසලෙන්. ඒ එළියට එනකොට තාත්තට යමක් අමතකුණා. තාත්තගේ පුතේ මම පටස් ගාලා ගිහලා ඒක අරන් එන්නම් කියලා තාත්තට අමතකුණා දොරටු වහනවා කියලා. දොරටු වහනවා කියලා අමතක වෙච්ච එක මොකද උනේ? තාත්තා ඇතුළට ගියා තාත්තා ඇතුළට ගියාම පුතා එළියේ වැහුවා දොරටු ආයි කිසිම හේතුවක් නිසා දැන් අරින්නේ නැහැ මේක මහා බල සම්පන්න යකෙක් ආවා මේ මේ දරුවව කන්න දැන් එළියේ මොකද ඒ ඒ ඔක්කොම මුරකාවල් දාලා වහලා ආරක්ෂාවල් දාන්නේ අර යකුන්ගෙන් බේරගන්න මහා බල සම්පන්න යකෙක් ඇවිල්ලා මේ දරුවව කන්න දරුවට දරුවට මතක් වුණා අර එයාගේ යාළුවා කියන දේ එයාට විපතක් ගෙන්න වෙන වෙලාවට එයා පරදින්න යන වෙලාවට එයා කියන දේ එකපාර ළමයා කන්න හදනකොටම නමෝ බුද්ධාය කියලා කිව්වා. අවබෝධින්ද කිව්වේ? නැහැ. මිත්‍යා දෘෂ්ටික ළමයෙක් කිසි දෙයක් දන්නේ නැහැ. බුද්ධ කියන කවුද කියලාවත් දන්නේ නැහැ. නමෝ බුද්ධාය කියනකොට අර යක්ෂයා වෙවුලන්න පටන් ගත්තා. ඊට පස්සේ යක්ෂයා මොකද කළේ? තමන්ගේ ඒ දරුවගේ තාත්තගේ වෙස්මවාගෙන රෑ එළි වෙනකන් ඒ දරුවව තුරුලේ තියාගෙන ආරක්ෂා කළා. ආරක්ෂා කරගෙන ඒ රජවාසලේ තියෙන කෑම්බීම ඔක්කොම එහෙ ගිහිල්ලා කෑම්බීම අරගෙන ඇවිල්ලා දරුවට කන්න දීලා යකරලා උදේ තාත්තලා අහන අනේ පුතේ මම එහෙම වුණානේ. ඇයි තාත්තේ දැන් තාත්තා මාත් එක්ක හිටියේ තාත්තමට කන්නක් දුන්නේ. බලන්න නමෝ බුද්දාය කියන එකේ තියෙන මේ කියන්නේ මේ බුද්දේ මේ මේ මේ බුදුහාඳුරන්ගේ ශක්තිය විශ්වයේ තාම තියෙනවා. ඒ කියන්නේ ඒක බුදුහාඳුරන්ගේ ශක්තිය නෙමෙයි. ඒකට කියන්නේ විශ්වයේ තියෙන බුද්ධ ශක්තිය කියලා. ඒ බුද්ධ ශක්තිය තාම නිරුපද්‍රිතව තියෙනවා. ඒක නිසා තමයි මේකේ මොර පිරිත ඈ සූර්ය පිරිත, චන්ද පිරිත කියලා පිරිත් තියෙන්නේ. මේවා හරි බර හරි හරිම බල සම්පන්න පිරිත්. හැබැයි මේකයි කියන්නම් වාලේ කියලා වැඩක් නෑ අවබෝධයෙන් ඕනේ කියන්න. සූර්ය දිව්‍ය පුත්‍රයව මේ ඉරව නෙමෙයි. සූර්ය දිව්‍ය පුත්‍රයව රාහු කියන අසුරු ඉන්දියාව සුරාසුරු යුද්ධේ වෙච්ච දෙයක්. ඉතින් සුරාසුරු යුද්ධේ බොරුවක් කියුවේ හැකේද? සුරාසුරු යුද්ධේ වෙච්ච දෙයක්. සුරාසුරු යුද්ධයේදී සූර්ය සූර්ය දිව්‍ය පුත්‍රයව මොකද කළේ රාහු අසුරින්ද රාහු කියන්නේ මහා බල සම්පන්න අසුරෙක් අසුර නායකයෙක් රාහු අසුරින්ද්‍රය ගහන ග්‍රහණයට ගන්න ගියා සූර්යදේවී පුත්‍රයා. ඒ ග්‍රහණයට ගන්න ගිය වෙලාවේ සූර්යදේවී පුත්‍රයා කාගෙන්ද උදව් ඉල්ලුවේ? බුදුහාඳුරන්ගෙන්. ඒක තමයි සූර්ය පිරිත තියෙන්නේ. ඒතර බුදුහාඳුර කිව්වා රාහු ඔය සූර්යදේවී පුත්‍රයා මගේ තරණ ගිහිල්ලා ඉන්නේ. බුදුන් සරණ ගිහලා දහම් සරණ ගිහලා සංඝුන් සරණ තිසරණ සරණ ගිහිල්ලා ඉන්නේ. එඳ ඔකවත් ඔයා ඒ යාව අතාරින්න. ඒ කියනකොට රාහු වෙවුලන්න පටන් ගත්තා. රාහු දුවගෙන ගියාලු එයාගේ නායකයා ගාවට වෙප්පචිත්ත අසුරින්ද්‍රය ගාවට. ගිහිල්ලා කිව්වා මොකද්ද? අනේ ස්වාමීනි මම අතෑරියා. මම සූර්යදේව පුත්‍රයාව අල්ලගන්න ගියේ. මම අතෑරියයි උනාට. ඇයි උඹ අතෑරියේ? මේ මේ බුදුහාමුදුරුවෝ මට කිව්වා අතාරින්න කියලා. මේ තෙරුවන් සරණ ගිය කෙනෙක් කියලා. ඇයි උඹ අතෑරියේ? මං අතෑරියේ නැත්තම් මගේ හිත හත් කඩකට පැලෙනවා. ඔන්න විශ්වයේ තියෙන බුද්ධ ශක්තිය. අපිට තේරෙන්නේ සත්‍යක්‍රියා බලය ඕවත් එක්ක තියෙන්නේ. ඉතින් අපි අද හරියට මේ මේ ධහම හරියට ක්‍රියාත්මක කරනවා නම් ඇත්තටම දෙවරු අපිට වන්දනා කරයි ඇවිල්ලා. ඒක තමයි ඇත්ත ස්වභාවය. සක්‍ර දේවේන්ද්‍රයා උදේට නැගිටලා හතර දිසාවට වඳිනවා. ඇයි වඳින්නේ? කාටද ඒ වඳින්නේ? ඔබ අපිට නෙමෙයි. ඔබ අපිටත් වන්දනා කරව ගන්න පුළුවන් ඔන්න. කොහොමද? ධර්මයේ හැදෙරිලා. මාතලේ දිව්‍ය පුත්‍රය අහනවලු මේ ඔබ මේ දිව්‍ය ලෝකේ දෙදිව් ලෝකටම අධිපති සක්‍ර දෙවියෝ ඔබ. ඔබ මේ මොකද උදේ පාන්දර නැගිටලා මේ උදේ මේ කොහේ හරි යන්න ඉස්සෙල්ලා හතර දිශාවට වඳින්නේ. කාටද මේ වඳින්නේ? ඒලා කියනවා මේ මාතලි මම වඳින්නේ මේ තථාගත ධර්මයේ හැසිරෙන මේ තථාගත ධර්ම තුලින් නිවන් අවබෝධ කරගන්න මේ වෙර වීරිය දරන මේ මහා වීරයන්ට මගේ මේ වන්දනාව කියලා. ඒත් අපි මොකද කරන්නේ? අපි මේ සද්ධර්මයේ දරාගෙන අපි මේ මේ සද්ධර්මයේ මේ උපැන්න දහත්කින් අරගෙන දැන් අපි මොකද කරන්නේ? දෙවුරු පස්සේ යනවා. දෙවරු නෑ නෙමෙයි. දෙවරු ඉන්නවා. ඔබ දෙවරුන්ගෙන් පිහිට ගන්න විදිහ අවබෝධ කරගන්න. දෙමළයට බෑ ඔබ තරම් හොඳට මේ මේ දෙවරුන්ගේ උදව් ගන්න. ඒගොල්ලෝ දෙවරුන්ගේ උදව් ගන්න කටු ගහගෙන ගිනි පාගෙන දඟලනවා. ඔබට මොකද්ද කරන්න තියෙන්නේ? තථාගත ධර්මයේ හැසිරලා ඒ පින අනුමෝදන් කරන ඔයකින් දෙවියන්ට. ඔබ තුල දේව ගතිය ඇති කරගන්න. එතකොට මොකද මේ ගතියට ගතිය ගැලපිලා ඒ දෙවියෝ ඔබ ළඟට එනවා. දෙවිවරුන්ගේ ආරක්ෂාව ගන්න තියෙන හොඳම ක්‍රමය ඒක. පූජාවට්ටියක් අරන් ගියා කියලා දෙවියෝ කවදාවත් එන්නේ නැහැ. එන්නේ ඔය ළඟපාත කියන මල පෙරේතයෝ ටික. පූජාවට්ටිය වලින් කවදාවත් දෙවියන්ව ලං කරගන්න බෑ. ලං කරගන්න පුළුවන් විදිහ තමයි දේව ගතිය ඇති කරගන්න එක. ඉතින් පුළුවන් තරම් Taman තුල දේව ගතිය ඇති කරගන්න. ඒ දේව ගති තුලින් Tamanට ඒකාන්තයෙන් පුළුවන් දෙවියෝ ළඟා කරගන්න. දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මා කෙනෙක්ට හොඳ දරු ප්‍රසූතියක් ලැබීම සඳහා නැත්නම් හොඳ දරුවෙක් බලාපොරොත්තු වෙලා ඉන්නා නම් ඇතිවිය යුතු සිතුවිලි ඇති කරගතිය යුතු සිතුවිලි හොඳ දරු හොඳ දරු ප්‍රසූතියක් කියන්නේ මේකයි ගතියට ගතිය ගලප ගන්නයි තියෙන්නේ තමන්ගේ තමන්ට මව්කුසක් ඇති වෙච්ච වෙලාවට ගතියට ගතිය ගලප ගන්න. ඉස්සෙල්ලා බලන්න තමන්ට කාවද ඕනේ කියලා. හරි? තමන්ට ඕනේ කෙනාව ලං කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ගතියට ගතිය ගලප ගන්න. තමන්ට ඕනේ පෙරේතෙක් වුණා. පෙරේතෙක් වගේ ළමයෙක් වුණා ඕනේ තමන් තුල ප්‍රේත ගතිය ඇති කරගන්න. මොකද අන්නද ගතියට ගතිය තමයි ගැලපෙන්නේ. විශේෂයෙන් මවගේ ගති. පියාගේ ගතිත් හාමුලින්ම බලපානවා ඒකට. එතන මවගේ ගති මොනවද කියන එක ගැන තමයි එයා මොකද එයා එයා සංකල ගතියට ගතිය තමයි ගලපගන්නේ. එයාට ශරීරය ගැන අවබෝධයක් නැහැනේ. නමුත් මානසිකව යත් එක අම්මත් එක්ක බැඳෙලා ඉන්නේ. එතකොට ඒ දරුවා මව්කුසේ ඉන්න වෙලාවට අම්මා හිතන්න ඕන සිතුවිලි තියෙනවා. ඒ තමයි සම්පූර්ණයෙන්ම මෙත්තා සහගත සිතුවිලි. කරුණා සහගත සිතුවිලි. හරි? එතකොට තරහ සහගත සිතුවිලි ඇති කරගත්තොත් මොකද වෙන්නේ? ඒ ගතියට අර ගතිය ගැලපෙන්නේ නැහැ. අපි හිතමු දිව්‍ය ලෝකයෙන් බහැපු කෙනෙක් ආවා කියන මෙහෙට මව්කුසට. එතන එයා එයා බලාපොරොත්තු වෙන ගතියක් තියෙනවා. එතන මේ දිව්‍ය ලෝකයෙන් බහැපු කෙනා බලාපොරොත්තු වෙන ගතිය ඒ අම්මා තුල නැත්තම් එයාට මොකද වෙන්නේ? තාත්තා ඇවිල්ලා අපි හිතමු කෙනෙක් ඇවිල්ලා දිව්‍ය ලෝකයෙන් බැස්සා. දිව්‍ය ලෝකෙන් චුත වුණා, මනුසාත්මය ලැබුවා, ඒ ගන්ධබ්බය බැස්සා. හැබැයි එයාට නච්චසෝ නචාඤ්ඤෝ. එයාත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි. හරිද? ඒක නිසා අර දේව ගතිත් තාම එයාට තියෙනවා. හරි? දේවගති තාම යාට තියෙනවා. එතකොට මොකද වෙන්නේ? එයා එතනින් ඇවිල්ලා මව්කුසට බැස්සා. මව්කුසට බහැලා එයා මව්කුසට බහැලා ඉඳ ඉඳද්දි ඒ අම්මා හෝ තාත්තා ක්‍රියා කරන ක්‍රියාපටිපාටි එයාට අල්ලන්න නැත්නම් එයා මොකද කරන්නේ? එයා යන්නේ යනවා. ඔන්න කියනවා මලදරු උපන් සිද්ධ වෙනවා කියලා. එතන ඔන්න ඕවා හරි හරි හරිම වැදගත් දේවල්. ඒක නිසා තමන් පුළුවන් තරම් කරන්න තමන් ඒ දේ ලබාගත් වෙලාවට. තමන් තමන් මව කුසක් දරාගෙන ඉන්න වෙලාවට පුළුවන් තරම් කරන්න ඕනේ. මව කුසක් දරාගත් වෙලාවට තමන් කරනනේ පුළුවන් තරම් පින්කම් කරන්න. පුළුවන් තරම් ධර්මයේ ශ්‍රවණය කරන්න. පුළුවන් තරම් දන් දෙන්න. පුළුවන් තරම් මෛත්‍රියෙන් ඉන්න. තමන්ගේ හස්බන්ඩ්ට පුළුවන් තරම් ගෞරවයෙන් සලකන්න. පුළුවන් තරම් ආදර භක්තියෙන් සලකන්න. ආදරය කියන එක වපුර ගන්න තමන්ගේ හිත තුළ. ඒතකොට ඒ වගේම තමයි තමන්ගේ හස්බන්ඩ් තමන්ගේ වයිෆ්ට කරන්න ඕනේ. 16කට වගේ ආන්නියොත් එම අර දරුවට ඇති වෙන දේශසහගත සිතුවිලි. ඒතකොට දේශසහගත සිතුවිලි වලින් මේ ලෝකෙට උත්පත්ති ලැබෙන දරුවෝ එක්ක අඩු ආයස එක්ක අංග විකල ස්වභාව නේද එක්ක ලෙඩ ඔය කියන්නේ දැන් මේ ඊළඟ මේ අවුරුද්දයි දෙකයි පපුවේ හිල් ඈ ඔපරේෂන් කරන්න ඕනේ. ඔය මොනවද ඔය එන්නේ ඔක්කොම? ඔහේ අර ළමෙක් හදනවා කියන එක සාමාන්‍ය දැන ඒකයි කියන්නේ අර අර මංගල කාරණා නැහනේ. බා මොනවද? අර කියපු පණ්ඩිතානංච සේවනා නැහැ. ඒතකොට පණ්ඩිතානංච සේවනා නැති වෙනකොට මොකද වෙන්නේ? ධර්මය ගැන අවබෝධයක් නැහැ. ඒක නිසා ළමෙක් හදන අපි හදමු ළමෙක්. ඒතකොට එතනහන් අපි ළමෙක් හදනකොට කල්පනා කරනවා දෙන්නා. හරි ළමයෙක් හදනකොට දැන් ඔයාගේ රස්සාව ඕකේනේ හා අපිට ගෑප් තියෙනවානේ හා කාර්යය තියෙනවා අනේ ඇති අච්චරයි දැන් හදුව ළමයා ওই ටික විතරනේ බලන්නේ ඈ කවදාක් මේකයි අර පණ්ඩිතානංච සේවනායක තියෙනවනම් ඒ පණ්ඩිතයන්ගෙන් ඒ දේ ශ්‍රවණය කළා හරි ඒ දේ අවබෝධ කරගන්නවා රයිට් අපි දරුවෙක් හදන්න යන්නේ එහෙනම් අපි ගෙන්න ගන්න ඕනේ කාවද? right. එහෙනම් අපි ගොඩාක් පින් කළා. අපි ඒ පින් අනුමෝදන් කළ දෙවියන්ට අපි ප්‍රාර්ථනාවක් කරමු. ඒ තමයි මොකද? දිව්‍ය ලෝකෙන් චුත වෙලා එන්නේ ඉන්න. දෙවි කෙනෙක් හෝ දිව්‍යාංගනාවක් ඉන්නවනම් අපේ දරුවෙක් කළා මව කුසට වඩිත්වා. මේ පින් අනුමෝදන් වෙලා ඒ පින් බල මහිමෙන් අපගේ මව කුසට වඩිත්වා. එදැන් පටන් මහා විශ්වාසයක් ඇති කරගත්ත දිව්‍යාංගනාවක් හෝ දිව්‍ය කුමාරයෙක් තමයි මගේ මව කුසට එන්නේ. එහෙනම් මම එයාගේ ගතියට ගතිය ගැලපෙන විදිහටයි මම ඉන්න ඕනේ. එහෙනම් එදා පටන් මමත් දෙවි කෙනෙක් වගේ ඉන්නවා. දෙවි කෙනෙක් වගේ මිනිස්සු කෙරේ මහා අනුකම්පාවෙන් කටයුතු කරනවා. දානමාන දෙනවා. බණ භාවනා කරනවා. කුසල්ම් රැස් කරනවා. ඔය විදිහට තමන්ගේ හස්බන්ඩ් සලකනවා, වයිෆ්ට සලකනවා. ඔය විදිහට ඉඳගෙන ඔන්න අර <clears throat> අර කියන ස්වභාවය ඇදිලා එනවා ඔතනට ඊට පස්සේ. යම් කිසි ආකාරයක කර්ම කර්ම වේගයක් බලපාන්න තිබුණොත් අංග විකල ගන්ධබ්බෙක් බඩට බහින්න හිටියත් අර විදිහට ප්‍රාර්ථනාවක් කළා. ඒ ගැන ඒ ගැන හිතේ තියාගෙන කටයුතු කිරීම නිසා ගති අර ගතියයි මේ ගතියයි ගැලපෙන්නේ නැතුව යනවා. අන්න එතකොට මොකද වෙන්නේ? අර කර්මයේ පස්සට යනවා. පස්සට ගිහිල්ලා අර ගතියට ගතිය ගැලපෙන කෙනෙක් ඊළඟට කොහේ හරි ඉඳලා එන කෙනෙක් එනවා එතනට. අන්න මව්කුසට බහැගත්ත හොඳ ගන්ධබ්බේ. දැන් මොකද වෙන්නේ? දැන් අර දෙමාපියන්ගේ ගතිත් එක්ක ගලපගෙන ඉස්සරහට යනවා. ගලපගෙන ගලපගෙන ඉස්සරහට ගියා. right? අන්න එයා කැමති දෙමාපියන්ට. දෙමා එතකොට දෙමාපියන්ගේ ගති ලක්ෂණ වලට එයා කැමති. ඔන්න වාසනාවන්ත දරුවෝ උපතක් සිද්ධ වෙනවා. එයා බොහොම ආදරෙන් මේ ලෝකෙට එනවා. අන්න හොඳ දරුවෙක් බිහි වුණා. ඒ වගේ මේ දරුවා බොහොම හොඳයි. බොහොම සාන්තයි. ඇයි? එයාගේ ගතිය ඒකයි. එයා මව්කුසේ ඉන්නකොට අම්මාගේ ගතියත් ඒකයි තාත්තාගේ ගතියත් ඒකයි. කවදාකවත් මව්කුසේ ඉන්නකොට Taman රළු වෙන්න උත්සාහ කරන්න එපා. තමන්ගේ භාර්යාවට රළු වෙන්න උත්සාහ කරන්නත් එපා මේ ස්වාමියා. පුළුවන් තරම් ආදරයෙන් හත්කාර කරන්න. පුළුවන් තරම් ආදරයෙන් සම්මාන කරන්න. දෙන්නට දෙන්න පුළුවන් තරම් ආදරයෙන් ඉන්න. පුළුවන් තරම් හොඳ දේවල් කරන්න. පුළුවන් තරම් ධාර්මික වෙන්න. එතකොට තමයි අර ගතිය ගතිය ගැලපිලා ඒ දරුවා බොහොම සුවපත්ව හැදෙන්නේ. ඔබ කොච්චර ගුණදායි කෑම කෑවත් වැඩක් නැහැ. ඇයි ඒ? අය ආහාරද ශරීරය නෙමෙයි එතන වැදගත් වෙන්නේ. මොකක්ද වැදගත් වෙන්නේ? අර ගන්ධබ්බ ස්වභාවය වැදගත් වෙනවා. ආහාර ශරීරේ නම් ඔය පිපිඤ්ඤ කාලා හිටියත් වැඩෙන්නේ නැහැ නේද? ඔය ලංකාවේ ඉන්නේ අර දුෂ්කර පළාත්වල ගෑනු බරදරුවමල පිපිඤ්ඤ කාලා ජීවත් වෙන්නේ. ඒ ළමයි හදන්නේ නැද්ද? හදනවනේ. නේද? එතකොට අරකට වැදගත්. ආහාර තමන්ගේ ඇඟට දාගන්න එක වැදගත්. නමුත් ඊට වඩා වැදගත් අර අර සිතුවිලි මාත්‍ර. අන්නතර වාසනාවන්ත දරුවපතක් සිද්ධ කරන. ඒ දරුවපත සිද්ධ වෙච්ච දවසින් ඉඳලා ඒ දරුවව ඒ දරුවට තේරෙන කාලේ එන්න දරුවව තියාගෙන ඔය ඔය මල් පහන් පූජා කරන අවස්ථාවල් දරුවව තියාගෙන කරන්න. දරුවාට තේරෙන්නේ නැහැ මොකුත්. නමුත් තියාගෙන කරන්න. ඒ විශ්වීය බලවේග මගින් දරුවන් ආරක්ෂා වෙනවා. ඒ දරුවන්ට යහපත සැලසෙනවා. ඊළඟට ඒ දරුවන්ට ශ්‍රවණය වෙනවා මේ දේවල්. ඒ දරුවා කැමති මේ දේවල් වලට දරුවට ඒවා ශ්‍රවණය වෙනවා. ඒ දරුවා බොහොම නිරෝගීමත්ව වැඩෙනවා. නිකන් හිතන්න ඔබ ඔබ හොඳ කෙනෙක්. නමුත් ඔබට යම්කිසි කෙනෙක් බලපෑම් කරන නරක දෙයක් කරන්න. දැන් ඔබගේ හිත තෝන්තු වෙන්නේ නැද්ද? හ්ම්? හිත තෝන්තු වුණාට පස්සේ ඔබගේ ශරීරය වැඩිම දුර්වල වෙන්නේ නැද්ද? ඇදිලා යන්නේ නැද්ද? හ්ම්? ඔය ඒකාන්තයෙන්ම සිද්ධ වෙනව නේද? ඔන්න ඔය දේවල් වෙනවා ඔය දරුවට. හොඳට අවබෝධ කරගන්න මේ දේවල්. තමන් වාසනාවන්ත දරුවපතක් සිද්ධ කරන්න ඔන්න ඔය ටික හොඳට ඔළුවේ තියාගන්න. එතකොට බොහොම වාසනාවන්ත දරුවපත. ඔබටත් කිසිම කරදරයක් නැතුව ඒ දරුවපත සිද්ධ කරගන්න පුළුවන්. ඔබට කරදරයකුත් නැහැ. ඒ දරුවට කරදරයකුත් නැහැ. ඒ දරුවා ලෝකෙට බිහි වුණා. ඒ දරුවා බොහොම කරුණාවන්ත කෙනෙක්. බොහොම අර ඔය මහත් දරදඬු ළමයි නෙමෙයි. හරි. බොහොම වාසනාවන්ත දරුවෙක් ඉපදිලා. ඒ දරුවා ලෝකෙට ලොකු යහපතක් කරා ඉඳලා. එතන මාතෘත්වයේ පීතෘත්වයේ වශයෙන් ඔබට බොහොම සන්තෝෂයටපත් වෙන්න පුළුවන් කාරණාවක් සිද්ධ වෙනවා. ඒ දරුවන්ව තියාගෙන මේ දේවල් කරන්නේ. එතකොට ඒ දරුවෝ නිරන්තරයෙන් ඒවට යොමු වෙනවා. දරුවන තේරුම් ඇති කාලෙක වෙනකොට ධර්මයේ තේරුම් කරලා දෙන්න දරුවා. ඔන්නෝවා තරයේ හිතට තියාගන්න. නැත්නම් ඔබට අර අවාසනාවන්ත දෙමාපියන්ගේ කුලකයට එකතු වෙන්න සිද්ධ වෙනවා. ඕල් විශේෂයෙන් ඔබට ගැහණු දරුවෙක් ලැබුණොත් එහෙම. ඒ දරුවා අවුරුදු 12 වෙනකොට ලොකු බඩක් හදාගෙන එනවා ඉස්සරහට. ඒක තමයි මේ රටේ රටවල් යන ස්වභාවය. ඒතර ඕක නවත්ත ගන්න පුළුවන් කොහොමද? නවත්ත ගන්න පුළුවන් ඒ දරුවට යථාර්ථය අවබෝධ කරලා දෙන්න. ටික ටික ටික ටික යථාර්ථය දරුවට අවබෝධ කරලා දෙනකොට දරුවා ඒවට යොමු වෙන්නේ නැහැ. දරුවා goal oriented වෙනකොට දරුවාට goal එකක් දෙනකොට කරන්න ඒ දරුවා ඒ goal එකට හිත යොමු කරනවා මිසක් ওই දඩාවත් යන කොල්ල පස්සේ යන්න හිතා ගන්න නැහැ. කොල්ලොත් එහෙමයි. ඔය කුඩු කාර්යෝ ගංජා කාර්යෝ පස්සේ යන්න උන් උත්සාහ කරන්නේ නැහැ ඊට පස්සේ. මොකද අපි උන්ගේ මනස එක එක මට්ටමකට යොමු කරලා තියෙන්නේ. ඒතකොට මේ යොමු වෙච්ච මානසික මට්ටමින් තමයි ඒ දරුවෝ යන්නේ. ඒතකොට අනිත් උන්ගේ මානසික මට්ටම මෙහෙන් යනවා අර දරුවන්ගේ මානසික මට්ටම මුඩින් යනවා කවදාකවත් ওই දෙක ක්‍රෑෂ් වෙන්නේ. ඉතින් ඔන්න ඕවා හොඳට ඔළුවේ තියාගන්න. හරිම වැදගත් දේවල්. මේ වෙලාවේ පුළුවන් තරම් සන්තෝෂයෙන් ඉන්න මේ වෙලාවේ පුළුවන් තරම් පින් කරන්න මේ වෙලාවේ පුළුවන් තරම් භාවනා කරන්න මෙත් පතුරවන්න පුළුවන් තරම් ඒ මෙත් පතුරවන්න පතුරවන්නේ ඇතුලේ තියෙන ඒකේ ගන්ධබ්බ ස්වභාවයට බොහොම ගුණදායී වෙනවා ඒක. Tamanට තියෙන ප්‍රශ්න හැමදෙස්සම බුදුදහම ගැන තියෙන ප්‍රශ්න මොකද ඔබ ඔබට අරමුණක් තියෙනවා නම් බුදුදහම ඉදිරියට යන්න. එතකොට ඔබට එන ප්‍රශ්න විසඳ ගන්න එපා. නේද? ඒක කරන්න ඕනේ. එතකොට කරන්න තියෙන ඔබට ඒවා ඒවා පොත් ඒවා කොහොම හරි ලියලා ඒවා දන්න කෙනකින් අහන්න. ඉතින් මේ වෙලාවේ ඔබට තියෙන ලොකුම chance එක තමයි මම මෙතන ඉන්නවා. මම දන්නවා නම් මට කියලා දෙන්න පුළුවන් ඒ ගැන. ඔබට බය නැතුව ඕනේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් දැන්. තරු ප්‍රසූතිය ගැන හාමුදුරණකින් අහන්න නිය අමාරු වගේ ඇතිනේ. නමුත් බුදුහාමුදුරුවෝ යක් මේ යක්ක සංයුත්තේ යක්ක සූත්‍රයේදී දේශනා කරනවා මේ දරුවෙක් උපදින විදිය පවා. මේ මම පළවෙනි මාසෙදි මොකද වෙන්නේ දෙවෙනි මාසෙදි මොකද වෙන්නේ මෙහෙම අර යුක්තානුව බෙදිලා මේ මේ මේ අත් මෙහෙම හටගෙන ඔය ඔක්කොම කතන්දර ටික බුදුහාඳුර කියනවා. ඊළඟට මම දරුවෙක් උපදින්න නම් මෙන්න මේ කරුණු තුන සම්පූර්ණ වෙන්න ඕනේ. මව ඍතු විපර්යාසයට ලක් වෙලා තියෙන්න ඕනේ. ඊළඟට පුරුෂයෙක් හා එක්වීමක් සිද්ධ වෙන්න ඕනේ. ඊළඟට ගන්ධබ්බයේක පැමිණීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒතර කවුරු හරි ඇවිල්ලා අපිට කියනවනම් මේ මට දරුවෝ නැහැ කියලා. එතකොට එතන තියෙනවා එතන අපි අපි සලකලා බලන සතාගත ධර්මයට අනුව ඒක. ඒකයි වෙන්නේ. ඒකයි මම කියන්නේ සතාගත ධර්මය කියන්නේ විශ්ව ධර්මය. මේ තතු මේ මේ මේ හැමෝටම අයිති දෙයක්. මුස්ලිම්ද ක්‍රිස්තියානිද ඒ මොකුත් නැහැ. ඔක්කොටම අයිති දෙයක් සතාගතයන් වහන්සේ කියලා කියන්නේ. සතාගතයන් වහන්සේ කියන්නේ බෞද්ධයන්ට අයිති කෙනෙක් නෙමෙයි. මුළු විශ්වයටම අයිති දෙයක්. සමහරු පිළිගන්නේ නැහැ. ඒක නෑ අපි අල්ලා විතරයි, අපි ආරහවලා විතරයි, අපි මෙහා විතරයි කියලා කියනනේ. එහෙම එකක් නෑ. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ මේ මුළු විශ්ව ධාතුවටම අයිති කෙනෙක්. උන්වහන්සේ කියන එක කවුරු පිළිගන්න නම් පිළිගත්තාගේ නොපිළිගත්තත් උන්වහන්සේ කියන එක තමයි ඇත්ත. දෙවි කෙනෙක් නෙමෙයි මනුස්සත්වයක් ලබාගත් මහා ප්‍රඥා සම්පත්තියක් කතා කරන්නේ. එතකොට එතෙන්දි ගතන පස්සේ උන්වහන්සේගේ ධර්මය තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. එතකොට කෙනෙක් ඇවිල්ලා කියනවා නම් මේ මට දරුවෝ නැහැ කියලා. එතකොට එතන ඔතන අපි හිතන්න කාරණා තුනක් තියෙනවා. එකක් එක්ක මව ඍතු විපර්යාසයට ලක් වෙලා නැහැ. ඒ කියන්නේ මමගේ ශාරීරික දෝෂ මොනවා හරි තියෙනවා. හරි? එහෙම නැත්නම් පුරුෂයෙක් හා එකතු වෙලා නැහැ. ඒ කියන්නේ සරු පුරුෂයෙක් සමග එකතු වෙලා නැහැ එක්ක. නැත්නම් පුරුෂ පුරුෂයෙක් සමග එකතු වෙලා නැහැ. ඉතින් එන්නේ ඇවිල්ලා කියන චෙක් කරලා නැහැ කියලා. ඒක තුන්වෙනි වතාවට ගන්ධබ්බෙන් පහින්නේ නැහැ ඒකට. ඒ කියන්නේ කර්මය බලපාන දරුණු ලෙස. එතකොට එතකොට කියනවා රයිට් ඕකේ. මෙඩිකල් චෙකප් එකකට යන්න. එතකොට ඒකෙන් මොකද්ද කරන්නේ? මව ගියාට පස්සේ මව ක්වොලිෆයිඩ්ද කියලා බලනවා ඒ ටික. මවගේ ශාරීරික දෝෂ නැද්ද? ඒ මොකුත් ඔක්කොම බලනවා කියන එක ඕකේ. ඊට පස්සේ කියනවා නම් ස්වාමියාවත් යවන්න. එතකොට එයාත් බලන රයිට් එයාත් සරුයි. ඒ වේගය හැම එකක්ම එහෙමම තියෙනවා. යුක්තාණුවත් ඇති වෙනවා නමුත් ඒ යුක්තාණුව එහෙමම නැති වෙලා යනවා. එහෙනම් මොකද්ද හේතුව? ගන්ධබ්බේ බහින්නේ. ගන්ධබ්බේ බහින්නේ නැති හේතුව මොකද්ද? කරපු කර්මයක්. එහෙනම් ඒ කර්මය නැති කරගන්න මහා බල සම්පන්න කර්මයක් නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් එහෙම එකක් වුණානේ. රාජකුමාරයෙකුට. ඒ රාජකුමාරට ළමයි නැහැ. ඉතින් එක එක දේවල් කළා ළමයි ලබා ගන්න. එක එක පූජ පූජා කළා හරි ගියා. මෙයා නියම ක්‍රමයක් කල්පනා කළා ළමයි එයාට ලැබෙනවද නැද්ද කියලා දැනගන්න. එයා මොකද කළේ බුදුහාමුදුරන්ට දාන්න ආරාධනා කළා. දාන්න ආරාධනා කළා ගෙට ගොඩ වෙන තැන සුදු රෙද්දක් එළුවා. බුදුහාමුදුරුව වඩිනවා දැකලා. සුදු රෙද්දක් එළලා ප්‍රාර්ථනාවක් කළා මට මේ අත්භවයේදී දරුවෙක් ලැබෙනවා නම් තථාගතයන් වහන්සේ මේ සුදු රෙද්ද උඩින් වඩිත්වා කියලා. තථාගතයන් වහන්සේ සුදු රෙද්ද ගාවට එල්ලකුවා රාජකුමාරයා මේ රෙද්ද අයින් කරන්න කියලා. ඒ කියන්නේ මේ අත්භවයේ යට ළමයි එලා මෙයා අඬන්න පටන් ගත්තා. අඬන්න පටන් ගන්න ඇහුව ඇයි ස්වාමීන් මට ළමයි නැති. ඊට පස්සේ කිව්වා ඒකට හේතුව. ඊට ඉස්සල්ලාත් මේක ඔය ඒ ඒ කාන්තාවයි ඒ ඒ කියන්නේ ඒ බිසවයි රාජකුමාරේ නැවක ගිහිල්ලා නැව මුහුදුපත් වෙලා දූපත කර ගහගෙන ගිහිල්ලා මුලින් අල කොළ කාලා ජීවත් වෙලා ලේසියට කුරුළු අම්මලා අඬන ඉඳද්දි කුරුළු පිටතර කඩ කඩ කාලා. ඒ කරගත්ත පාප කර්මයට ආත්ම ගානත් තිස්සේ දරුවෝ නැතු මේ ආත්මෙත් ඒගොල්ලන්ට දරුවෝ නැහැ. ඉතින් එහෙම දෙන්න පුළුවන්. එතකොට ඒක අර එන්නේ අර කර්මානුරූපව සැකසෙන දෙයක්. ඉතින් එතකොට ඒ අයලව ලොකු පිංකම් කරවලා සමහරට වෙනස් කරවන්න පුළුවන්. නමුත් අපිට ඉතින් කර්මවිෂය අචින්තය අපි දන්නේ එයාගේ ආසයනුසේ ඥානය මොකද්ද ඔය කිසි දෙයක් අපි දන්නේ නැහැ. ඒ නිසා අපිට කරන්න පුළුවන් බොහොම සුළු දෙයක් තියෙනවා. සෝ අපිට කියන්න පුළුවන් දෙවි කෙනෙක්ගේ බලයකට පුළුවන් නම් ඒක ඒ කර්ම ශක්තියට පොඩ්ඩක් එහෙට මෙහෙට කරනවා. දෙවිවරුන්ගේ තියෙන පුණ්‍ය බලයට පුළුවන් පොඩ්ඩක් එහෙට මෙහෙට කරන්න. ඒව වරදව වටහා ගන්න හොඳ නැහැ. ඔය ඔය දරුවෝ නැතුව දේවාල පස්සේ යන එක වරදවා වටහා ගන්නවද නැහැ. ඔතනට හරි මෝඩ කපුවෙකුට අහු වුණාට පස්සේ ඌ ඉතින් වාවාගෙන කනවා. ඒක දෙවියන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතනදී. නමුත් දෙවියන්ට කරන්න බෑ මොහොම සුළු දෙයක් තියෙනවා. අර කෙනාගේ කර්මයේ පොඩි වෙනසක් කරන්න පුළුවන් නම් අර දෙවියන්ගේ තියෙන පුණ්‍ය 이르දියට. අන්න එතකොට දරුවෙක් හම් වෙන්න පුළුවන් එයාට. ඉතින් එතකොට කියනවා මේ මේ දෙවියෝ නිසා මට දරුවා හම්බුනේ. අනිත් එකාගේ එක වෙනස් කරන්න බෑ. ඌ දෙවියන්ට බයින මං දෙවියන්ට මෙච්චර දේවල් කළා ඕකට බැරුණා මට දරුවෙක් දෙන්න. ඔන්න කියනවා. එහෙම නෙමෙයි කියාගන්න මං වගේ කාලකන්ණියෙක් මේ ආත්ම සංසාරයත් ඉඳි ළමයින්ව මරාගෙන කාලා අනිත් මිනිසුන්ගේ ළමයින්ව මරාගෙන කාලා අනිත් මිනිසුන්ව ගබ්සා කරලා කරගත්ත පාප කර්මෙන් අද මට ළමයි නැහැ. කියන එක නෙමෙයි උන් හිතන්නේ. හිතන්නේ කොහොමද? ඒගොල්ලෝ හිතන්නේ කොහොමද? ඈ අර දෙයියන්ට මම පූජා කළා මු දෙයියෝ මගේ දිහා බැලුවත් නේ අපරාධ මගේ සල්ලි. ඔය ඔය මානසික මට්ටමේ ඉන්නේ. අඟුලිමාල පිරිත කියන්න හේතුුනේ මෙන්න මේකයි ඔහු නිදාන කතාව. දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ දැන් මේ මිනිස්සු දහස් ගණක් මරපු කෙනෙක්නේ අඟුලිමාල කියලා කියන්නේ. එතකොට මේ දහස් ගණක් මරපු කෙනා දැන් සාසනේ වැවිදි වුණා. ඒ වැවිදි වුණාට පස්සේ උන්වහන්සේට අර කර්මය පරිසම් දුන්නා. අර මිනිස්සු මරපු කර්මය. ඒ තමයි කවුරු හරි කොහේ හරි උන්වහන්සේ පාරේ වඩිද්දී කවුරු හරි ගහකට ගලක් ගැහුවොත් එහෙම කොහොම හරි ඒ ගල ඇවිල්ලා උන්වහන්සේට වදිනවා. ඒක මිනිසුන්ට පව් පිරෙන්නේ නැහැ ඒකෙන්. මොකද මිනිස්සු ගහන්නේ උන්වහන්සේට නෙමෙයි. උන්වහන්සේට හරි ආදරේ මිනිස්සු. නමුත් මොකද වෙන්නේ? කවුරු හරි කොහට හරි ගලක් ගැහුවොත් එහම අර කර්මානුරූපව අර ගල කොහෙද වැදිලා ඇවිල්ලා මුන්වහන්සේට වදිනවා. ඉතින් එන්නේ හැමදාම පාත්‍ර පලාගෙන ඔලු පලාගෙන ලේ පෙරාගෙන එන්නේ විහාරට වඩිද්දි. මිනිස්සු ගාවල්ලා එනකොට. මිනිස්සු ආදරේ මොකද? ඉතින් උන්වහන්සේ අරහතුන් වහන්සේ නමක්නේ. ඒ කියන්නේ මහා හොරෙක් වෙලා ධාමරිකෙක් වෙලා හිටියට ඊට පස්සේ තථාගත සාධනේ පැවිදි වෙලා ඉතින් අරහතුන් වහන්සේ නමකට පත් වුණාට පස්සේ අරහතුන් වහන්සේට මිනිස්සු බොහොම ගරු සම්මාන කරනවානේ. එතකොට මේ අඟුලිමාල මහරහතන් වහන්සේත් එක්ක බොහොම කුළුපඟ දායකෙක් දායක නිවසක් තියෙනවා. ඒ දායක නිවසේ හිටපු ඒ අම්මට ඒ කියන්නේ ඒ ගෙදර ඉන්න ඇම්බේනියට දරුවෙක් ලැබෙන්නේ ඉන්නවා. නමුත් ඒ දරුවා ලැබෙන්න යන වෙලාවේ දරුවම හිර වෙලා බොහොම වේදනාවෙන් ඉන්න උන්වහන්සේ වඩිද්දි අර අම්මා දැන් උන්වහන්සේ හිතා ගන්න බෑ මොකුත් උන්වහන්සේ ආපහු වඩිනවා බුදුහාඳුරු ගාට වැල්ලා අහනවා ස්වාමීනි මගේ මෙන්න මෙහෙම කුළුපග දායක නිවසක මේ ගැබිනි මාතාවක් ඉන්නවා ඒ ගැබිනි මාතාව දරු ප්‍රසූතියට ගිහිල්ලා ඒ එතන මේ හිර වෙලා හරිම වේදනාවෙන් ඉන්නවා කියලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා අඟුලිමාල ගිහිල්ලා කුසට අත තියලා සත්‍ය ක්‍රියාවක් කරන්න. මා ආර්ය જાතියේ උපත ලැබපු දාපටන් කිසිම සත්වයකට හිංසාවක් පීඩාවක් කළේ නැහැ. ඒ සත්‍ය අනුභවයෙන් මේ දරුවපත සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරා. මා ආර්ය ජාතිය උපදලා උපදාපට. මෙයා දාස් ගානක් මරපු කෙනෙක්නේ. නමුත් ආර්ය ජාතිය උපදලා උපදාපට. ඒ කියන්නේ අරහත් වෙනපත් වෙච්ච දාපට. කලේ නෑ කියලා සත්‍ය ක්‍රියාවක් කරන්න කියලා. ඊට පස්සේ උන්වහන්සේ ගිහිල්ලා අර මව්කුස රස දීලා සත්‍ය ක්‍රියාව කරපු ගමන් දරුවා ලැබුණා. ඕක තමයි නිදාන කතාව. පස්සේ කාලෙදී ඉතින් උන්වහන්සේගේ ಗುಣ කැටි කරලා හදපු යම්කිසි pāli පිරිත් ඛණ්ඩයක් හදලා දැන් ඉතින් අර දරු ප්‍රසූතියක් එනකොට ඒක කියනවා දරුවා ලැබෙන්න පහසු වෙන්න කියලා. නමුත් ඇත්තටම වෙන්න ඕනේ ඒක නෙමෙයි. උන්වහන්සේගේ ගුණ සීකර සත්‍යක්‍රියාවක් කළා නම් එයා ඒ ඒ උත්තම වූ අඟුලිමාල මහරහතන් වහන්සේ ආර්ය ජාතියේ උප්පත්තිය ලැබපු දාපටන් කිසිම සතෙකුට හිංසා පීඩාවක් කළේ නැති සත්‍යානුභවයෙන් මේ දරුව මාගේ දරුවපත සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනාවක් කරගන්න පුළුවන් නම් ඒ ඇති. අඟුලිමාල හාමුදුරුවෝ ගාවට ඊට අඟුලිමාල පිළිද සිය වතාවක් ජීවම් කරගත්තට වඩා හොඳයි ඒක. ඒකනේ ඇත්ත. අද ඉතින් අර හැම හැම දෙයක්ම ඉතින් අර විදියට නියන්නේ. හැම දෙයක්ම මේ අර සමාජයේ සම්මතයට යනවා. දන්නේ නැහැ මොකද්ද කියලා. ඒ විදිහට අපි පිළිත් කියනවා කියන්නේ පිළිත් පොතක් බලාගෙන ඒක ගොඩක් විතර බලපානවා එතකොට බඩේ ළමෙක් ඉන්න. අනිවාර්යෙන්. බලපානවා කියන කියන්නේ ළමයා ළමයා හම්බ වෙනවා කියන එක නෙමෙයි. නෑ මං කියන්නේ. සාමාන්‍ය පිරිත් ගන්න කියන්නේ. ඔව්. හොඳටම බලපානවා. ඒ කියන්නේ පිරිත් ටිකක් අරගෙන වතුරට කියලා ඒ වතුර චෙක් කරලා තියෙනවා ජපානයේ මිනිස්සු. සයන්ටිස්ලා. ඒ කියන්නේ අපි නිකන් සාමාන්‍ය විදියට කිව්වොත් ඒකේ විදිහට බලපෑමකුත් තියෙනවා. ඒ කාන්තයෙන්ම බලපානවා ඒක. අනිත් එක චෙක් කරපේක මමත් බලනවා. ඒ කියන්නේ සාමාන්‍ය ඒ වතුරම පිරිත් කරන්න කලින් චෙක් කරන එකයි පිරිත් කරපේකේ ලොකු වෙනසක්. කොහෙද? ඉන්ටර්නෙට් එකේ තියෙනවා. එතකොට විශේෂ කාල කොහොමද කියන්නේ අපි කර්ණේ මිත් සූත්‍රය කියද්දී ඒක වෙනස් තමයි. ඒ වුණාට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. නෑ මෙහෙම කරන්න. සූත්‍රයක් කියන්න. ඒකේ තේරුම අවබෝධය තියාගන්න. නිකන් කිව්වත් කමක් නැහැ තේරුම අවබෝධ නැතුව. නමුත් ඒකේ තේරුමත් එක්ක අවබෝධයෙන් ඒක කියන්න පුළුවන් නම් ඔබට තේරෙනවනේ සූත්‍රය කියන්නේ මොකද්ද කියලා. දැන් අපි අපි අපි උදාහරණයකට ගමුකෝ රතන සූත්‍රය. උදාහරණ රතන සූත්‍රය ගමුකෝ. ඒතර රතන සූත්‍රයේ තියෙන එකක් <clears throat> එකක් ගත්තොත් එහෙම කීනං පුරාණං නවන් නත්ති සම්භවං. හ්ම්? එතකොට මේ මේ අතීතයේ කළා වූ සියලුම දේ ශුන්‍ය කළා. කීනං පුරාණං නවන් නත්ති සම්භවං. ආයි අනාගතය සඳහා උදෙසා කිසි දෙයක් කරන්නේ නැහැ. හරිද? විරත්ත චිත්ත ආයතිකේ බවස්මි. හරිද? එතකොට මේ භවාන්තරයේ සරිසරන්නා වූ චිත්තය සම්පූර්ණයෙන්ම නැති කරලා ප්‍රභාස්වර චිත්තයක ඉන්නේ. ඒ කියන්නේ අවබෝධයක් නැතුව කිව්වම ඒ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවා නේද? ඔබට චිත්‍ර ප්‍රීතියක් ඇති වෙන්නේ කොහොමද? ඔබ දන්නේ නැතුව කියන්නේ. දැන් මේ කියන්නේ රහතන් වහන්සේගේ චිත්ත ස්වභාවයනේ. විරත් චිත්ත ආයතිකේ වශයෙන් තේකීන බීජ අවිරුල්ලි ඡන්ද. එතකොට ඒ ඒ සීන ශ්‍රාවකයන් වහන්සේ අර මේ මේ චන්දරාගය කියන එක දුරු කළා දැම්මා. නිබ්බන්ති ධීරා යතායම් ප්‍රදීපෝ. උන්වහන්සේලා නිවිල යනවා පහනක් නිවිල යනවාසේ. ඔව්. අපිට තියෙන එකයි භක්තියක් කියලා කිව්වේ ඒකයි. අපිට තියෙන භක්තිය. ඉතින් ඔක ශ්‍රද්ධාවට පෙරලා ගන්න නම් අපි ඒක තේරුම් දැනගන්න. ඒ තේරුම් දැනගන්න එක හරි වැදගත්. අපි තේරුමක් නැතුව ඔහෙ කියවන්නම් වලනේ කියවන්නේ. ඉතින් උත්සාහ කරන්න ඒ වගේම ඔව් ඒක නිසා උත්සාහ කරන්න පුළුවන් තරම් මේ දේවල් තේරුම් අරගෙන කියන්න. එතකොට පුදුම සද්ධාාවක් ඇති වෙන්නේ. ඔයා මම මම මේ නිකන් එක එක පිරිත් කෑල්ලක් අරගෙන හරිද? ඒ පිරිත් කෑල්ල මෙනෙහි කරලා බලන්න පුදුම පුදුම සාන්තියක් හිතට දැනෙන්නේ. තථාගතයන් වහන්සේගේ ಗುಣ කියවෙන එක පිරිත් ඛණ්ඩයක් සිහි කරලා බලන්න පොඩි තරම් හිතට ප්‍රීතියද දැනෙන්නේ කියලා. ඒ ඒ ප්‍රීතිය ඔය කුසතොල ඉන්න දරුවන්ට පුදුම විදිහට බලපාන. දැන් මේ මංගල සූත්‍රය බැලුවම අර මුගින් පල්ලෙන් කියවල අපිට එන තේරුමයි. ඒක ආර්ය තේරුම ගත්තාම තමයි ඒකේ ඇත්තටම වටිනාකම තේරෙන්නේ. නැත්නම් අපි මංගල සූත්‍රය කියන එක අපි ඕ ලෙවල් ගන්නකොටත් අපි කරා. සෑහෙන අවුරුදු 30ක් 40ක් තිස්සේ ඕක අපි පාවිච්චි කරපු දෙයක්. නමුත් හරියටම තේරුම වටහා ගැනීමෙන් පස්සේ තමයි තේරෙන්නේ මේ ආර්ය ස්වභාවය මොකක්ද කියන එක. එතකොට තමයි ඒකේ හැංගීම එන්නේ. අනිත් එක තමයි හැමදේම දැනගෙන යන්න. ඒ දැනගෙන යනකොට ගොඩක් දුර යන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. දැන් මේ මේ පාලි වලින් තියෙන දේ අදුම තරමේ යන්තම් පවතින විදිහට හරි දැනගන්න. ඔය ආර්ය අර්ථය දැන නොගත්තක් කමන්නේ. සමාජ සම්මතයේ සාමාන්‍ය පවතින අර්ථය හරි කමන්නේ දැනගන්න. ඒකෙන් පුළුවන් ශ්‍රද්ධාව ජනනය කරගන්න. එතකොට පුළුවන් එතනින් ශ්‍රද්ධාව ජනිත කරගන්න. at least ශ්‍රද්ධාව ජනිත කරගත්තා නම් ඇතිනේ. භක්තියට වඩා ශ්‍රද්ධාව හොඳයි. එතන සද්ධායෙන් එහාට යන්න පුළුවන්. ඔබ භක්තිය හිතුවොත් ඔබ භක්තියම තමයි. නෑ ඔය ඔය පිරිත් කියන්නේ වැරදියට. අර ඉතිපිසෝ කියලා කියන්නේ. ඈ නේද? පටන් ගන්නෙම වරද්දකින් ඉතිපිසෝ. ඉතිපිසෝ කියන වචනේ පද නිරුක්තිය තමයි ස්ථාර්ථයේ විසදමු කියන අර්ථය. ස්ථාර්ථය කියලා කියන්නේ මේ මේ සත්බස ඈ කියන්නේ උතු උතුම් අර්ථය පිසදමු භාග්‍යවතුන් වහන්සේ. ඒක හරිද? ඉතිපිසෝ භගවා කියන්නේ නැත්තම් කියන්නේ ඉතිපි සෝ භගවා. මේහෙයින් භාග්‍යවතුන් වහන්සේ. ඕකනේ ඔක එන්න ඕනේ. නමුත් කියන්නේ කොහොමද? ඉතිපිසෝ භගවා. හාමුදුරුවනේ කිව්වා කියන්නේ මොකද? ඉතිපිසෝ භගවා. ඒ කියනකොටම අර්ථය ඔක්කොම ගිහිල්ලා ඉවරයි. දන්නේ නැහැ ඔය කියනවා. කොහොම ශබ්දයන? ඉතිපි සෝ භගවා. මේහෙයින් භාග්‍යවතුන් වහන්සේ අරහත් වනසේක සම්මා සම්බුද්ධ වෙනසේක ඔන්න යනවා. ඒකයි වෙන්නේ. අපි පද ඔය කිසි දෙයක් දන්නේ නැතු ඔහේ යනවා. මම කියන්නේ ඒකයි. තේරුම් ගන්න ධර්මය අවබෝධ කරගන්න. ඔබ ඔබගේ බෞද්ධත්වයේ ඔබ ලබා ගන්න ඇට්ලිස්ට් මැරෙන්න ඉස්සෙල්ලා. ඒක ගිලිහිලා යන්න දෙන්න එපා තමන්ගේ. බෞද්ධත්වයට වන්න ඊළඟ ආත්මේ අන්‍යගමිකයෙක් කියලා ඉපදුනොත් එහෙම. ආය ඔබ ඒ ගැන හිතන්නේවත් නැහනේ. මොකද මේකත් යටපත් වෙලා ගිහිල්ලා ඔබට ඒක හිතන්න ඔළුවට එන්නේ නැහැ. ඔබ කැමති ධර්මයට නමුත් ධර්මයට සම්පූර්ණයෙන්ම ඇතුල් වෙන්න හිත දෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. තමන්ගේ ආගම අතහැරලා දාලා වෙන ආගමකට යන එක මහා පාපයක් කියලා හිතාගෙන ඔහේ ඉන්නවා. නමුත් මම කියන්නේ සියලුම ආගම කියන්නේ මේ ආගම මේක ආගමක් නෙමෙයි. මේක දර්ශනයක්. ඔබ ෆිසික්ස් ඉගෙන ගත්තා නම් කිසිම ප්‍රශ්නයක් නැද්ද? මේකත් දර්ශනයක් ෆිසික්ස් වගේ. ෆිලොසොෆි එක. මේ ෆිලොසොෆි එක තුල ඔබ යන්නේ. අර අනුගම ඔය දෙවියන්ට වඳින්න, දේවස් වහන්සේට වඳින්න, දෙවියන් වහන්සේ විශ්වාස ඕන එකක් කරන්න. නමුත් මෙන්න මේ දර්ශනය අනුගමනය කරන්න මේ දර්ශනය අනුගමනය කරනකොට ඔබට යම් දවසක යමක් අවබෝධ වෙයි. අන්නේ අවබෝධ වෙච්ච දාට ඔබට හිතෙනවා නෑ මේ එක දෙයක්වත් නෙමෙයි අත්ත මෙන්න මේකයි අත්ත මේ මේ දෙවිවරු නෙමෙයි අවශ්‍ය මට පිටට ඉන්නේ මං විතරයි අත්තාහි අත්නෝනාතෝ කෝහිනාතෝ පරෝසිය වෙන මොකෙක්වත් එන්නේ මට පිටට මමයි මට පිටට ඉන්නේ මගේ වැඩේ මම කරගන්න ඕනේ කියන හැඟීමට තමන් එනවා එදාට කිසිම කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ තමන් ජීවිතේට ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන ධර්මය කියන එක අවබෝධයෙන් යන්න ඉස්සරහට. ඒකට කරන් දෙන එකම දේ තමයි ඉතින් ධර්මයෙන් ශ්‍රවණය කරන එක පුළුවන් තරම්. ඉතින් ඔබ කොච්චර පින්වන්තද කියලා බලන්න අපි ඉන්නේ ලන්ඩන් වලනේ. අද ලංකාවෙත් මේ බොහොම සුළු ප්‍රදේශයක විතරයි මේ ධර්මය ඇහෙන්නේ මේ විදිහට. තථාගතයන් වහන්සේගේ ඇත්ත ඇත්ත සද්ධර්මය ඇත්ත විදිහට එළියට ගන්න පුළුවන් බොහොම සුළු ප්‍රදේශයක විතරයි. අද ලන්ඩන් වල ඔබට ඒ chance එක ඇවිල්ලා තියෙනවා. ලන්ඩන් වලට ඇවිල්ලා. ඒකෙදි ඔබ කරගත්ත අපි පුණ්‍ය බලමයි. ඔබ මේකත් මිස් කරගත්තොත් ඉතින් ඔබට එතනින් එහාට ඉතින් කරගන්න දෙයක් ඇත්තෙම නැහැ. ඒක නිසා උපරිම උත්සාහ කරන්න මේ ලැබෙන ලැබෙන chance එකේ උපරිම ප්‍රයෝජන අරගෙන කොහොම හරි මෙතනින් පැන ගන්න. අඩුම තරමේ සෝතාපන්න ඵලයවත් ලබා ගන්නවා කියලා හිතාගන්න කොහොම හරි. අලුත් අවුරුද්දක් ලබනකොට ඔබ හැම හැම හැම කෙනාම එක එක goals ගන්නවා විතර. නමුත් කවුද goal එකක් ගත්තේ මම අඩුම තරමේ මේ මේ මේකේ බෞද්ධයෙක් වෙනවත් උත්සාහ කරනවා කියලා. නිකන් හිතලා බලන්න. අපි කොච්චර පහත්ද කියලා අපි මොන අපිට මොන ආගන්ද? බුද්ධාගම බුද්ධාගම් කාර්යය තමයි මේ ඇත්තටම මුස්ලිම් කෙනා කවදා හරි දවසක බෞද්ධයෙක් වුණොත් එහෙනම් ඌ නිවන් දකින්න පටස් ගාලා. ඒ තරම් ලැබිකමන්නේ මේ මිනිස්සු තමන්ගේ ආගමන තියෙන මරාගෙන මැරෙන්න හරියන්නේ ආගම හින්දානේ. අපේ මිනිසුන්ට මොකුත් නැහැ. මම කියන්නේ පන්සල් යන්න කියලා. පන්සල් යන්න ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මේ දර්ශනය අනුගමනය කරන කියලා වෙන මොකුත් නෙමෙයි. දර්ශනය තුල යන්න එච්චරයි අවශ්‍ය ඔබ ඔබ වැඩ කරන ගමන් ඔබට දර්ශනය යන්න පුළුවන්. මේක අවබෝධයට තියෙන සම්පූර්ණ අවබෝධය වෙන කිසි දෙයක් නැහැ මෙතන. ඒක ධර්මය අහලා අහලා අහලා අහලා සැක සංකා දුරු කරගෙන ඉස්සරහට එනකොට තමන් උතු තමන් වශයෙන්ම අවබෝධ කරගත්ත දෙයක් ඉතුරු වෙනවා. ඒකයි වැදගත් වෙන්නේ. ඒක නිසා තමන්ගේ ගෝල් එකක් හදාගන්න නෑ මම මේ මම බෞද්ධත්වයේ ළඟා කරගන්න. හ්ම් මේ මේ අවුරුද්දේ මම ඒක කරනවා. ඉතින් ඔය හෙට හෙට හෙට අනිත් දනකොට මලොත් එහෙම ඉතින් ඔය එක ප්‍රාර්ථනාවක් නැහැ මොකුත් නැහැ අර අර කරපගත්ත ප්‍රාර්ථනාව විතරක් ඉතුරු වෙයි. අපි තව අවුරුදු 10කට ධනය තැම්පත් කරනවා මෙහි. ඔය හෙට මලොත් එහෙම එක ධනයකින්වත් ප්‍රයෝජනෙකුත් නැහැ කරගත දෙයක්කුත් නැහැ. ඔහේ ඉතින් හිතා ගන්න බැරි විදිහට ජීවත් වෙන්න තියෙන්නේ. ඒකයි මම කියන්නේ ඉතින්. මිස් වුණොත් මිස් වුණාම තමයි ආයේ දෙවෙනි chance එක ගන්න one attempt නේ. මිස්සුනොත් මිස්සුනාම තමයි. ආයි පෙරේතෙක් වුණොත් නම් දෙයියන්ගේම පීර තමයි ඉතින්. <laughs> පෙරේතෙක් වුණා කියන ආයි ගොඩේම නැහැ. අපායකට ගියොත් එමෙ ගොඩේම නැහැ. අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් තිස්සේ ඔගේ විඳලා විඳලා විඳලා විඳලා ඊට පස්සේ ආයි පෙරේත අත්භවයකට ආවිලා ඒ පෙරේතයා වෙලා ඉඳලා කාලයක් අසූචි කකා ඔහොම ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඔන්න කොහේ හරි දිනක පිනක් පරිසම්දිලා ටුක් ගාලා කොහෙන් හරි උඩකට පැන ගත්තා හැකි. ඉතින් මේ හරි භයංකරයි. දෙව භයංකරකම තේරෙන්නේ නැහැ. අය මේ අර වහගත්ත අපි අපි ඉතින් හදාගත්ත සමාජ සම්මතයක් තියෙනවා. ඉතින් ඒ ඒවට වහල් වෙලා අපි ඉතින් ඒවත් එක ජීවත් වෙනවා. මම කියන්නේ ඉතින් ඒවත් එක ජීවත් වෙන ගමන් පොඩ්ඩක් අරගෙන හිතන්න. මම මේ අද මලොත් මට මොකද වෙන්නේ කියලා හිතන්න. නැත්නම් අර අනිත් අය වගේ මතු භවයකුත් නැහැ, අතීත භවයකුත් නැහැ. ජස්ට් ඉපදුනා මෙතනින් ඉවරයි කියලා හිතාගෙන ඉන්න. එහෙම හිතාගෙන හිටියට පස්සේ වෙන දේ ඔබ දන්නවනේ. නේද? හුස්ම ගන්න බැරි වෙනකොට ඔබ මැරෙනවා. ඔබ පිළිගත්තත් නැතත් ඒක වෙනවා. ඕක තමයි තථාගතයන් වහන්සේ කිව්වේ. තථාගතයන් වහන්සේ කියපු දේවල් ඔබ පිළිගත්තත් නැතත් ඔබට ඒක වෙනවා. මොකද විශ්වයේ තියෙන ඇත්ත తත්ත්වය උන්වහන්සේ කිව්වේ. අද මේ උන්වහන්සේට ආගමක් හදාගන්න කිසිම වුණාවක් තිබෙන්නේ නැහැ. උන්වහන්සේ කිව්වේ කෙලින් මේ විශ්වයේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මෙන්න මේක කළොත් මෙන්න මේක වෙනවා. කැමැතියුම් කරපළ කැමැතියුම් නිකන් හිටපළ. ඒක තමයි කිව්වේ. ඉතින් ඔබටත් උන්වහන්සේ ධර්මයේ විවෘත කරලා තියෙනවා. මෙන්න ධර්ම මාර්ගයේ තියෙන ඔබට ඕනම් මේක කියලා නිවන් දකින්න. නැත්නම් අනිත් පැත්තෙන් ගිහලා ඔබට කැමති දිහා කියන්න. ඔබට කැමති දිහා කියන්න වෙන්නේ නැහැ. කම්ම බන්දු, කම්ම ඥාති, කම්ම පටිසරණ ඈ කර්මයට කැමති විතර තමයි ඔබට ඉතුරු ටික කරගන්න වෙන්නේ. ඔබ නිකන් පරණ වෙලාපතක් විතරයි. කර්මය ආරයන් දැන්න ඔබ යනවා. දැන් මෙතන ඉන්න කාට හරි මේ එක එක පාට කර්මයක් පරිසම් දුන්නා නහරයක් පිපුරා මේ පැත්තේ. මේ පැත්ත නහර විපුරා මේ අත උස්ස ගන්න බෑ මේ කකුල උස්ස ගන්න බෑ ඉතින් එහාට ඉතින්. ඉතින් හම්බ කරපු ධනෙන් ඇති ඵලෙ මොකක්ද? කරත් දෙහෙන් පැත්තට ගියා. කතා කරන්න බෑ කකුල උස්සන්න බෑ අත උස්සන්න බෑ. ඉතින් දැන් මොකද තියෙන සාරයත්තේ? කොහෙද තියෙන සාරයත්තේ? මම මේ කියන්නේ නෙගටිව් වෙන්න කියලා නෙමෙයි. ඕක ඔළුවේ තියාගෙන මේවා වෙන්නේ ඉස්සෙල්ලා තමන්ගේ වැඩේ කරගන්න. අනිත් අයත් කරන ගමන් තමන්ගේ වැඩේත් කරගන්න. අනිත් වැඩ කරන්නේ කාටද? හම්බ කරන්නේ. ඔය දෙන්නට ජීවත් වෙන්නයි හම්බ වෙන දරුවන්ට ජීවත් වෙන්න. ඒකටනේ. නේද? එතකොට ඔබ 100%ක්ම ඒකම කරන්න ගියොත්. ඔබ ගැන හිතන්නේ නැතුව. ඔබට වෙන්නේ මොකක්ද? ඔබ දරුවන්ටයි හැමෝටම හම්බ කරලා දුන්නා. තුක් ගාලා ගියා. දරුවෝ ඉතින් හොඳ යහපත් දරුවෝ හදම නිසා දරුවෝ ඉතින් පින් දෙනවා. තාත්තට පින් ගන්න විදියක් නැහැ. තාත්තා බල්ලෙක් කියලා. කොහොමද පින් ගන්නේ? නැත්නම් තාත්තා අපායි. නැත්නම් අම්මා අපායි. දරුවෝ වෙනුවෙන් තමයි කළේ. හරිම අසාරව තත්ත්වයක් තියෙන්නේ ඉතින්. මම නෙගටිව් ෆීලිංග්ස් දෙනව නෙමෙයි ඔබට. ඇත්ත தත්ත්වය තේරුම් ගන්න. ඒකනේ කියන්නේ සර්ව අසුභවාදී ආගමක් කියලා මේ බුද්ධ ආගම. ඈ එහෙම හදාගෙන ඉන්න සමහර. මෙතන ඇති අසුභයක් නැහැ. මෙතන තියෙන ඇත්ත. ඇත්ත ඇත්ත තිත්තයි කරන්න දෙයක් නැහැ. ඒක තමයි ඇත්ත. ඒක නිසා තමයි දැන් මේ මේ මේ මේ මේ මේ වගේ බණක් කියන්න කතා කරොත් එන්නේ බොහොම සුළු පිරිසයි. එකපාර බණ අහපෙක ආයෙ ලේසියෙන් එන්නේ නැහැ එතනට. ඒකනේ හැමදාම අලුත් මූණු තියෙන. ධර්මය අවබෝධ වෙච්ච අය හැමදාම එනවා. එතන අවබෝධය කියන්නේ තමන්ගේ ස්වභාවයට නතු වෙන්නේ නැති අය සුග්ගාල එතනින් හැලෙනවා. ආයෙ ඉන්නේ ලේසියෙන්. ඇයි ඒ? අනේ අම්බෝ මේ පිස්සුවන්නේ මේ කතා කරන්නේ. අපි මේ පුල් ආතල් එකේ නෙමේ ඉන්නේ. ඈ මෙච්චර ආතල් එකක් වේද අපේ ලයිෆ් එකේ අපි මේ කනවා බොනවා ජොලි කරනවා ඈ ට්‍රිප් යනවා. අපි එහෙමනේ ඉන්නේ. ඈ මෙයා මේ විකාරයක් කතා කරනවා මේ අපි ඔළුවට විස බීජ දානවා. ඈ නමුත් තථාගතයන් වහන්සේගේ ධර්මයේ කියපු ගමන් ඒ ගතියට ගැලපෙන්නේ නැහැ. එතනින් යහට ඒක අහන්න කැමති නැහැ. ඕක තමයි ස්වභාවය. ඔබට උරුම වෙන්නේ මොකක්ද කියන එක ඔබ හිතා ගන්න. ඔබට පටිච්ච සමුප්පාදය අවබෝධ නම් ඔබගේ ගති වලට අනුව ඔබට මොකද්ද උරුම වෙන්නේ ඊළඟට කියලා ඔබටම දැනේ. ඉතින් ඒක ඔළුවේ තියාගෙන වැඩ කරගෙන යන්න. ඔයාගේ කතාවක් ඔයාලට පුළුවන් ද මේ පැය තුනකට වගේ රෙකෝඩ් කරන්න. අපි දාන්නේ ඉන්ටර්නෙට් එකේ. ධර්මයයි ඔබයි විතරයි අවශ්‍ය වෙන්නේ. මමත් අදාළ නැහැ. ඒ නිසා මේ මගේ මගේ තේරෙන්නේ මේ ධර්මයේ මිනිස්සු අහයි. අපි පුළුවන් තරම් ධර්මයේ ප්‍රචාරය කරමු. අපි අපේ වැඩේ කරගමු. ඒකයි මම කියන්නේ. ඔබ ඔබගේ වැඩේ කරගන්න. මම මගේ වැඩේ කරගත්තා කියලා ඔබට කිසිම සුදුතියක් නැහැ. ඔබ ඔබගේ වැඩේ කරගන්න. ඔබ යම් කිසි තවත් අවුරුද්දක් ජීවිතේ ගත කළා. ගත කළ ඉවරයි. ඔබ ටික ටික මරණයට ළඟා වෙනවා. ඔබ විතරක් නෙමෙයි අපිත් එහෙමයි. හැබැයි ඔබගේ සම්භාවිතාව වැඩි. දැන් මේ කියනකොට උපන්දින දවසේ ඕවා කියනවද? ඈ අව කැපෙන කතා කියන්න එපා කියලා හිතෙන්න පුළුවන් කෙනෙක්. ඉතින් අපි ජීවිතේ යම් කාලයක් ගත කළා. නමුත් ඒ කාලේ දිහා හැරලා බලද්දී තමන් උපයෝග උපයාගත්ත සපයාගත්ත දේ ඇති. නමුත් ඔබ බලන්න ඔබ සමග කැටුව යන්න පුළුවන් දේවල් මොනවද ඔබ හොයාගෙන තියෙන්නේ කියලා. එතකොට ඔබ තුල ඒ දේවල් අඩු නම් ඔබ වහ වහ ඒ පැත්තට යොමු වෙලා ඒ දේවල් කරගන්න උත්සාහ කරන්න. මේ ධර්මයේ මනාවකට අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මෙතනින් මිදිර යන උත්සාහ කරන්න. ඔබ ඉපදුනේ තනියෙන් කියන එක අවබෝධ කරන්න. ඔබ මැරෙන්නේ තනියෙන් කියන එක අවබෝධ කරන්න. ඒ මැරිලා එතනින් එහාට ආයි උපදින්නෙත් ඔබ තනියම. ඒකට කාටවත් හෙල්ප් කරන්න බෑ. ඒක නිසා ඒ සියල්ල අවබෝධ කරගෙන මේ ඊළඟට ගත කරන ඊළඟ උපන්දිනය දක්වා කාලයේ අවුරුදු තුල බලන්න තමන්ගේ ජීවිතේ ලොකු වෙනසක් කරගන්න අධ්‍යාත්මික පැත්තෙන්. මේක අවබෝධ කරගෙන ඒ දේ කරගන්න. මොකද අපි හැමෝම කොයි වෙලේ හෝ මැරෙනවා. එතනට ගැරන්ටියක් නැහැ කාටවත් කොයි වෙලේද මැරෙන්නේ කියලා. නමුත් අපි වයසට යන වයසට යන වයසට යන වෙන්නේ කොහොමත් මැරෙන මට්ටමට එනවා. සම්භාවිතාව වැඩි වෙනවා. ඒතනටම යන්න දෙන්න එපා. අවුරුදු 85ක් වුණොත් එහෙම අර නියන් කෙන්දේ එල්ලි එල්ලිනේ දින්නේ කොහොමද? දැන් අපි දන්නේ අපි තරුණ කෙනෙක් දන්නේ තරුණ කෙනා කෙන්දේ එල්ලි එල්ලි ඉන්නවද? හරියට හයි වෙලා ඉන්නවද කියලා. නමුත් කෙනෙක් වයසට ගොඩාක් වයසට යනකොට මොකද වෙන්නේ? අනිවාර්යෙන් එල්ලි එල්ලි තියෙන්නේ. ඉතින් කොයි වෙලේ හැලේ වැටෙයිද දන්නේ. ඉතින් එන්නේ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඒක නිසා දහම් අවවාදයේ විදිහට මේක තේරුම් ගන්න තවත් අවුරුද්දක් ජීවිතෙන් ගත වුණා. ඉතින් නිකන් කල්පනා කරලා බලන්න එදා Tamanට ඇති වෙච්ච හඳුනා ගැනීම විඳීම් අද කොයි තරම් දුරට වෙනස් වෙලා අනිච්ච වෙලා දුක්ඛ වෙලා අනාත්ම ස්වභාවයට පත් වෙලා දිනනවාද? ඉතින් එදා කරපු ටික විතරක් නෙමෙයි ඔහොම වෙන්නේ. අද කරන ටිකත් ඔහොම වෙනවා. හෙට කරන ටිකත් ඔහොම වෙනවා. සංඛාර ස්කන්ධයෝම අනාතයි. සංඛාර විතරක් නෙමෙයි. සංඛාර ස්කන්ධයෝම අනාතයි. ඒ කරගත සියලුම කුසල සම්භාර ධර්මයෝ මේ ලෝකයේත් ශාසනයත් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී සියලුම දිව්‍ය රාජ සමූහයන් වහන්සේලාට මොදන් කරමු. ඒ අනුමෝදනාවෙන් සතුටු වන්නා වූ දෙවියෝ උන්වහන්සේලා බලාපොරොත්තු වන්නා වූ බුදුපසේ බුදු මහරහත් යන තුන්තරා බෝධිහින් එක්තරා බෝධියෙන් වඩ උතුම් වූ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා අනුමෝදිත්වා තිරන් රක්කන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු මම් පරන්ති. ඒ වගේම තම තමන් නමින් ජම්මාන්තරගතවන්ට හිතනවා වූ මේට 91 කල්පයකට මෙහා තම තමන්ගේ ඥාතිහිත මිත්‍රාදීන් තමන්ගෙන් අවඩක් වුණා වූ වැඩක් වුණා වූ සියලුම ඥාතිහිත මිත්‍රාදීන් පින් බලාපොරොත්තුෙන් ඉන්නවනම් ඒ සියලුම අපි විසින් මේ කරගත්තා වූ පුණ්‍ය සම්භාර ධර්මියෝ ඒ අයට අනුමෝදන් කරමු. ඒ අනුමෝදන් හතට වන්නා වූ ඥාතිවියෝ. ඒ අය බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම මේ තමන් විසින් කරගත්තා වූ සියලුම කුසල බලයන්ගේ බලමහිමේ තමන්ට ආවිෂ වර්ණ සැප බල ප්‍රඥා ලැබිලා ඒ උතුම් වූ නිර්වාණයම සාක්ෂාත් කර ගැනීමට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම අපගේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් විදියට උන්වහන්සේගේම මේ සම්බුද්ධ ශාසනය තුළදීම මේ උතුම් වූ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කර ගැනීමට මේ කලපින හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා